kurawjya tiba heddei kaakuhe tibage veri raskalangiya ki kaakuhe කාකුහෙ තිබාගේ වෙරි රස්කලාංගිය කි කාකුහෙ මිගොත තිබාය සවාල් කර විජ්ජා ෆකුල් තිබා බුනාෂේ රබ්බි අල්ලාහු අල්ලසී රබ්බානි තිමන්නගේ වෙරි රබ්බකි එයි අල්ලාහ එකලාංගේ තිමන්න බලා බොඩු කරවි වරබ්බා ජමීඅල් ආලමීන බිනිඅමිහි අදි ආලම් තහුගවා හුරිහා දිරේ එච්ච බලා බොඩු කරවි එකලාංගේ وهو معبودي تمن علكن كرا فراتكي وس اي ليس لي معبود سواه ادي ekalaange fiyawa ituru ehem faraate nuweye timanna alukan qur'an ege dalila ki allah subhanahu wa taala ge wahi basful alhamdulillahi rabbil alamin emmeha hamdu taarif el libodigem wani allah she ekalaange i alam tahuge veri ilahe alam tahuge veri ilahe ema tima haddawa genguluwa ilahu ei rabbaki කව්වලුගෙස් එම්මෙ ෆුරතම කුරාන සුවාලකි මන් රබ්බුක කලේක රබ්බකි කාකවේ එම්මෙ ෆුරතම කව්වලුගෙස් කුරවෙන සුවාලකි මන් රබ්බුක කලේක රබ්බකි කාකවේ හේලෆා සාලිහු අලෙක්කම ගවානම එන බුනාන රබ්බි අල්ලාහු තිමන්නගේ වෙරි රබ්බකි අල්ලාහ දැන් وكل من سوى الله عالم الله سبحانه وتعالى وحي كروني الحمد لله رب العالمين امها حمد تعريف اللي بيودك من الله سبحانه وتعالى دين اكلانگي عالم تهو غير اله وكل من سوى الله عالم وانا واحد من ذلك العالم الله في وهرها اتشكي عالم الله في وهرها اتشكي كائنات وهرها اتشكي عالم عالم تهو غير වාන වාහිදුම් මින් zālikal ālam adi komme mihaki komme mihaki ālam tahuge terein farde ālam tahuge terein farde komme mihaki den miwani fa idha qila laka bima arafta rabbak den tiba bunavejja kale rabbu dene gannani kon kantattaka kun he kon echchissa kun he kon sababu tahakun he kon wasilaittaka kun he කලේ කලේ ගෙවරි රබ්බු දෙන ගන්නානි කිහිනෙන් හේ කොන් එච්චකුන් හේ කොන් එච්චෙක්ගේ zariyain හේ රබ්බු දෙන ගන්නානි එමෙජ්ජ කලේ පුනාෂේ ෆකුල් කලේ පුනාෂේ බි ආයාතිහි ව මඛ්ලූකාතිහි ව මින් ආයාතිහි ලයිල් වන් නහාර වස් ෂම්ස් වල් ඛමර් කලේ පුනාෂේ අල්ලාහුගේ හිකිතකුන් දුනියගේ කායිනාතුක අල්ලාහ් ලව්වාෆාවා හිකිතකුන් නැතිවන්නේ කලංගෙ දෙන ගන්නානි වමඛලූකාතිහි දිය කලාංගේ හෙද්දවි මඛලූකු තකුන්නේ මඛලූක් තහුගේ සරියා ඉන්නේ තිබන්නේ කලාංගේ දෙනගන්නනි දැන් අල්ලාහ් මිවනි වමින් ආයාතිහි අල්ලාහ්ගේ නිශාන් තහුතන කලාංගේ හේකි තහුගේ තෙරෙන්නේ හිමෙනනි අල්ලයිලු වන්නහාරු රේගණ්ඩා දුවාලු වෂම්සු වල් කමර් ඉරාහඳු වමින් මඛලූකාතිහි සමාවාතු සබ්අ දිය කලාංගේ මඛලූක් තහුගේ තෙරෙන්නේ හිමෙනනි උඩුතක හයින් උඩා හයිබ්මා වමන් ෆීහින්න එ හයින් උඩුගය හයිබ්බිම්ගා වාහා බයක් වමා බයිනහිමා আদি ඒ උඩා බිමා දෙමෙදුග වාහාපයක් හිමනේ අල්ලාහගේ මහලූක තෙරෙන්නේ අල්ලාහගේ මහලූකුන්ගේ zariya නැතිවන්න අල්ලාහ සුබ්හානහු වතාලා දෙනගන්නනි එකලාංග ලැබවි මහලූක මුළු දුනියේගම ඉවන්නේ උඩබ්බෙලියස් රබ්බෙවාකන් එගේ ඒ උඩුගේ නිසාම් එව්වස් එව්වස් කහල උනිකමෙන් නැති බරාබර රයාදුවාල ඒ උඩුගේ නිසාම් හිඟමුන් එදනි egota fikuru koffi mihayan egene rabbak wodigen waaka uduga wa takecca taritaka ira handab beliyas egene rabbak wodigen waaka ekam Allah subhanahu wa ta'ala kiyati Qur'an ga wahi kurawani wa min ayatihi al-layl wan-nahar wash-shamsu wal-qamar la tasjudu lish-shamsi wala lil-qamari wasjudu lillahi alladhi khalaqahunna in kuntum iyyahu ta'budun Allah subhanahu wa ta'ala ge hekitahuge terenne himeneni එකලාංගේ නිශාන්තහුගේ තෙරෙන්නේ හිමෙනනි අල්ලයිලු වන් නහාර රේගඬ දුවල් වෂ්ෂම්සු වල් කමරු ඉරාහඳු ලා තස්ජුදු ලිෂ්ෂම්ස් තියබාමීහුම් ඉර අලකන් නුකුරාහ ඉර සජිද නුකුරාෂේ වලා ලිල් කමර් අදි හඳවස් තියබාමීහුම් සජිද නුකුරාහ අලකන් නුකුරාහ වස්ජුදු ලිල්ලාහි الذي خلقهن එතකෙති හෙද්දවි ෆරාත තියබාමීහුම් සජිද කුරාහ අලකන් කුරාෂ තියබාමීහුම් ඉරා හඳන් අලකන් නුකුරාහ එතකෙති හෙද්දවි ෆරාත තියබාමීහුම් අලකන් කුරාෂේ in kuntum iyyah ta'budun ay tiyabamihun hama ekani ekanaangen alokan kurakam gawanam en evves etchekan alokan nokurash iravves handavves tiyabamihun alokan nokurashe duniyage bole irasha handashaves alokan kuramihun ei mihun bunagotuge ei emme bodahi taketi ei iru ei emme bodu eketi ege zariyan etakecche etakecche kan eba alifonuma ege zariyan ehme bayin mihun me bunani iru ei rabbe ಇಬ್ರಾಹಿಂ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಕಲೀಫಾನ ಕೌಮ್ಗ ಮಿಸ್ತಕುನ ವಿಸ್ನಾದೇವ ಮಟ್ಟಕ ಮಿಸಾಲು ಹೆಜ್ಜಸ್ಸಾವ ಫವೆ ಎಕಲೀಫಾನ ಮಿರ್ ಫುರತಮರೆ ತರಿಯಕ ಬಲ್ಲ ಹದನ್ನವ ನಿಮೀತಿ ವನ್ನಗೆ ರಬ್ಬೆ තරි ඔස්සුනීම දන්නවනේ රබ්බෙන්නුවන් ඔස්සේනේ එහෙම ඔස්සේච්ච කතිවනෙල්ල ඔයිබෙන්න පුරම අනිත් දොහේ ෆෙන හඳු හඳු ෆෙනි ෆේ කරේ ෆාන විදාලවනි මීතිවන්නගේ රබ්බේ හඳු ඔස්සුනීම අය කරේ ෆාන විදාලවනි හගීගතුක රබ්බේ නුවන් ඔස්සේනේ දැන් ඉරු අනෙද්දෝ ෆෙනුනි මකරිෆාන මිදාලවනි මී තිවන්නගේ රබ්බි අදිමි එම්මේ බොඩෝ එච්ච ඉරවසසුනි ඔස්සනිම ඉබ්‍රාහිම් ෆාන දන්නවනි තිය බෑමි හුන්තිය ශරීහ කුරා තකෙදි තිවන් කරිෆාන බරියගේ මම තිමන්න හැම එක තිවන් කරිෆාන හැම එක නලකන් කුරා ෆරාතකි එක්කවන්ත අල්ලාහ් සුබ්හානහු වතාලා එහෙන්කම අල්ලාහ් සුබ්හානහු වතාලා මෙහි කුරන් තිය බෑමි හුන් මින් එව්වෙ සෙච්චකන් අලකන් කුරාරේ තිය බෑමි හුන් හැම එකනි එතකෙති හෙද්දෙවි ෆරාතන් අලකන් කුරාෂේ আদিস আল্লাহ সুবহান তাআলা কি কোরআনকে ওয়াহি করবেন ইন্না রাব্বাকুমুল্লাহু আল্লাযী খালাকাস সামাওয়াতি ওয়াল আরদ ফি সিত্তাতি আইয়ামিন সুম্মা ইস্তাওয়া আলাল আরশ हम कह वरुम त्यबैम होंगे वे रस कलांगे अल्लाह है त्यबैम होंगे वे रस कलांगे अल्लाह है एकलांगे उड़तका बिंग हिद्दे वे रस कलांगे फी सित्तति अय्यामिन हदवा हम अल्लाह सुबहान व तआला दुनिया बिंग උඩා බින් හෙද්දවි හදවහු හයින් උඩා හයිබ්බින් අල්ලාහ් සුබ්හානහු වතාලා හෙද්දවි හදවහු සුම්මස්තවා අලල් අර්ෂ් දැන් එකලාංග අර්ෂුගේ මච්චන් ඉස්තිවාය වොටිගෙන්නවිය යුක්ෂිල් ලෛලන් නහාර් අල්ලාහ් සුබ්හානහු වතාලා දුවාලු ගෙතරට එකට වද්දවේ යතුලුබු හසීසන් අවස් අවහ එතකෙති අනකෙතිගේ ෆහතුන් දේ ඒක මානේ කි දුවාලුගේ ෆහතුන් රේකට ආදේ බරාබරම් මි තකුරාර් කුරේ දවර්වේ mi dawruun levvi faraatevvaakan karavaru duwaluga kurya kuree gandennaade abadduwe sama barabara mi takurarwege midani ree duwal reya duwa takurarwege midani mikantaka fikur koffi komme miihaka rabbaku wodigenvaakan hama yaqiinam musegeen visna fikur koffi miihaka එහෙනම් අල්ලාහ් සුබ්හානහු වතාලා කී දුබාන් ගවහි කරවනි ඉන්න ෆී ඛල්කිස් සමාවාති වල් අර්ද් වක්තිලාෆිල් ලයිලි වන් නහාර් ලායාතින් ලිඋලිල් අල්බාබ් ඉන්න ෆී ඛල්කිස් සමාවාති වල් අර්ද් උඩතකාබින් හෙද්දෙවුමුගා වක්තිලාෆිල් ලයිලි වන් නහාර් අදි රේදුවා දවරුමුගා රේදුවා තක්රාරුමුගා බුද්ධි වෙරින්නවානි ශාන්තකෙන් හෙකිතකෙව්වේ බුද්ධි වෙරින්නා බුද්ධිවරින් එබෑමිහුම් මි දුනියේගෙ මිහිඟා කන්තත්තක විස්නා ෆිකුරු කොෆ්ෆි නම එන අල්ලාහුගේ එක්කවන්තකම ඉක්රාර වාන එහෙන් නම ස්මීස්තකු මෙවනි වරබ්බඩු ගාෆිල් කමගේ තෙරේක ගාෆිල් කමගේ තෙරයක් ගොස් ගෙඹිෆමිති බිමිස්තකු එමිහුම් එක්ගොතක ෆිකුරන කුර හුදු ඒනයා දේ තෙරේක සේන ෆිකුරන කුර එයි අදි කායිනාතුගේ මි කන්තත්තක ෆිකුරු කුරුමුගේ ඉතුරා ඒන ඒනගේ අමිල්ල නෆ්සවස් ෆිකුර කොල්ලිනම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ එක්කවන්තකම් ඒන සාබිත වෙගෙන් දාන මීස්තකුන් හි කුරා කහල තිවන්නමෙන් හෙද්දයි ෆෙමනි බේකාර ගොතුගය තිවන්නමෙන් හිතු හුරිහා ගොතක දුනියමති උලමෂේ තිවන්නමෙන් හෙද්දයි ෆෙමනි එහෙම් වෙගෙන් ඒන ඒනගේ අමිල්ල නෆ්සක විශ්නෙන්නුල আদি දුනියේග මිවා එව්වස් එච්චක ඒන කුරිමතිග අල්ලාහ් සුබ්හානහු වතාලා ලව්වාෆා මිවා හෙකිතකුන් කුර එව්වස් හෙක්කකන් ඒන ෆිකුරක් කොෂෙන්නුල ehen kamun ena evani marumatin bes ghafil wefa akhirat duhoge matin bes ghafil wefa Allahuge matin bes ena evani ghafil wefa ehmima Allah subhanahu wa taala mi kainatuge lawwaqa hekitakan algondu men visna fikuru kuramvi erun ekalaange ekkawantakan algondu menna bayan vegen daan Allah subhanahu wa taala mi wahikurani wash-shamsa wal-qamara wan-nujuma musakhkharatin bi amri ira handa tarita Allah kiyaman tervegen ve ala lahul khalq wal amr දන්නාහෙ එකලාංගරේ خلق කුරෙවුම් වස්වනි আদি කන්තත්තර රේවුම් වස්වනි තබාරකල්ලාහු රබ්බුල් ආලමීන් අල්ලාහ් සුබ්හානහු වතාලා බරකාත්තර යෝඩිගෙන් වේ රබ්බුල් ආලමීන් එකලාංගෙයි ආලම් තහුගේ වෙරි ඉලාහ දැන් රබ්බුගේ මානෙහි කොබෑත මෙහු රිහා ආයතකෙන් බයම් වෙගෙන් විදිය රබ්බු රබ්බු දෙනගතුන් රබ්බුගේ මානෙ කියන වෙරි විදාලවනි එයි මාබූදේ ඉබ්න අබ්බාස් මා අල්ලාහ් රසූල් අබ්දුල්ලාහ් ඉබ්න අබ්බාස් ඉදාරු රබ්බුගේ මානේ කි මාබූදේ මාබූදගේ මානේ කි අලකම් වෙවේ ෆරායි ඉන්සාන අලකම් කුරා ෆරායි ඒ රබ්බකි රබ්බු හැම එකනි රබ්බුගේ ලෆ්ස් ඉස්තිමාල් වෙවිජ්ජා ඒක හිමනේ දේච්ච එකෙච්ච කි ඒ ඉලාහ් අනකෙච්ච කි ඒ රුබූබියත් වන්තකම් rububiyatu anta ilah furatama kama ki ilah ilahu ge maana ki maabud alukam ve ve farai huriha alukam ve ve farai rabb rububiyat mi lafzuga hamaykane mi lafzu istimal kuravijja uluhiyat vesege terega himenen rububiyat vesege terega himenen ege dalile ki allah subhanahu wa taala insanun heddevumuge kurin adam alayhis salam haddawa adam alayhis salamuge kiban huriha makhluqun neruvvi ගියාමතා හැමයන් අන්නාන හුරිහා ඉන්සානුන් නෙරුවි නර්ව අහුදු හිප්පෙවි අලගොණමෙ මිතිබි අහුදු කරවර කොෆ අල්ලාහ් සුබ්හාන වතාලාගේ හතරතුග වරක් කුරීග ආදම আলাইහිස්සලාමුගේ කනායි ෆරාතුග අල්ලාහ් සුබ්හාන වතාලා අයිප්පු බීස්සේ උමු හුරිහා ස්වර්ගවන්ත වෙරින් නිකුමගෙන් දියා දැන් අල්ලාහ් සුබ්හාන වතාලා ආදම আলাইහිස්සලාමුගේ වායි ෆරාතුග අයිබ්බී සෙවුමුන් huriha narakawen teverin nikui huriha insanun allah subhanahu wa ta'ala emma danakan haddawa fa allah yakurun alastu bi rabbikum alastu bi rabbikum timan allah ti ebam hinge wir rabbunun he ebam hindene bala adehat iba allahi alamenge ver ilahe alamenge ver rabbe mitanga rabbuge mana ilverin vidalwani demanen ege kuleve emmane ki alukam beve farai ඊබ අල්ලාහි අලකම් වෙවුන් හග්ගුවගෙන් වා ඉලාහේ තිමන්නමෙන් හැම එකනේ අලකම් කුරාන ඊබ අල්ලාහෂ දැන් රබ්බුගේ මානකි රුබූබියතු වන්තකන් එයි මිහුරිහා තකෙච්චෙන් හෙද්දෙව්මා මරුව්වා දිරුව්වමා රිසුකු දෙව්වමා මිහුරිහා කම කුරවා ෆරයින් එයි රබ්බු ඉන්සානා බලාබඩ කුරවා ෆරයින් එයි රබ්බු මිමානවස් එකුලේගෙන් වේ අදි උලූහියතුගේ මානවස් එකුලේගෙන් වේ රබ්බුගෙන් වේ අල්ලාහ් කරන අලස්තු රබ්බිකුම් තිමන් අල්ලාහ් තියබා මගේ රස්කලාගේ නූහෙයේ emem danna nunake iba allah ya haramike ver raskalange e ahudu bani allah subhanahu wa taala hippa wafa den e ahudu handuma koddevu mattaka allah subhanahu wa taala rasul be kalunge fonuvani e e ahudu metibi handan neti fahuri hamme ekama ko allah subhanahu wa taala ahadu hippevi gurwanu ko allah korawani huri hamme e faru hadda fatiman allah ahudu hippevime alastu bi rabbikum සවබකි ගුරුවා ලෞහුල් මහ්ෆූදුග ලෞහුල් මහ්ෆූදුග අල්ලාහ් සුබ්හාන ව තාලා ලියුවාව කියාමතන් අන්නාන හැබයකු එමිහුන්ගේ සිෆයා එමිහුන් දිරි උලේන මුද්දතා හුරිහා චලියුවාව අල්ලාහ් සුබ්හාන තාලා හුරිහා මෙ ෆුරතන් ෆහරු නෙරුවාව අහුද හිප්පෙවි දැන් එකන්ත ෆිලාගෙන් දියේ මිස්තකුන් අනෙක්කා ආදමුගේ තෙරයා වුජූදුන් ෆිලාගෙන් දියේයි filagen diyei mistakun anekka adamuge tereya wujudun filagen diyei den Allah subhanahu wa taala mi tartibun duniyage nizam lavva fimani emme frotama Allah subhanahu wa taala altahu kiba ahdu karwar kurawwi الله سبحانه وتعالى وحي كربني يا أيها الناس اعبدوا ربكم الذي خلقكم والذين من قبلكم لعلكم تتقون ರಬ್ಬುಗೆ ಮಾನಾಗೆ ಇಲಾಹುಗೆ ಮಾನವೆಸಿಮೆ ರಬ್ಬುಗೆ ತೆರೆಗೆ ರಬ್ಬುಗೆ ಮಾನ ಇಲಾಹುಗೆ ಮಾನವೆಸೇಗೆ ಹಿಮೆನೇಬ ಮಿ ದಲೀಲುನ್ ಸಾಬಿತು ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ವಹಿ ಕುರನ ಯಾ ಅಯ್ಯುಹನ್ ನಾಸ್ ಏ ಮಿಸ್ತಕುನ್ನೆ යා අයියුහන් නාස් ඒ මිස්තකුන්නේ උබුදු රබ්බකුම් තියබෑමෙහු අලුකන් කුරාහට තියබෑමෙහුගේ වේරි රස් කළාංගේ උබුදු අලුකන් කුරාහ එහෙම මිතංග උලූහියතේ බහිමනේ රබ්බුගේ මානක උලූහියතු වෙස බහිමනේ යා අයියුහන් නාස් උබුදු රබ්බකුම් ඒ මිස්තකුන්නේ තියබෑමෙහු තියබෑමෙහුගේ වේරි රස් කළාංගේ අලුකන් කුරාහට එකලාංගේ තියබෑමෙහු හෙද්දේ රස් කළාංගේ والذين من قبلكم اتبعوا منكم كوريغ مستكم وسد ورسكلان الى علكم تتقون තියබෑමෙන් අල්ලාහ් හෙද්දෙවි තියබෑමෙන් තක්වාරු මට්ටකයි තක්වාවරි වේතෝ අල්ලාහ් තක්වාරි වේතෝ තියබෑමෙන් හද්දවැහතිය තිබි අල්ලදි ජාල ලකුමුල් අර්ද ෆිරාෂන් එකලාංගේ තියබෑමෙන් නට්ටකා බිම්මති තම්මච්චේ ගොතුකල විරස් කලාංගේ වස්සමා බිනාන් අදි උඩු ෆුරාලගේ ගොතුකල විරස් කලාංගේ වඅන්සල මිනස් සමා ඉමාන් අදි කලාංගේ උඩුම් ෆෙම් වෙස්ස විරස් කලාංගේ ෆඅඛරජ බිහි මිනස් සමරාති රිස්කන් ලකුම් අදි එෆෙනුගේ සරියා එකලාංගේ තියබෑමෙන් හුන්නට්ටකා රිස්ගෙග්ගේ ගොතුම් මේවාත neruviye efenuge zariya meewata neruviye fala taj'alu lillahi andadan ehem wima tiyabami hun allah baaverin taken hadash allah sharikun qurare wa antum ta'lamun tiyabami enge halu makkage mushrikun sharih kuramun tiyabami enge halu ebem nange allah wotegen waaka ehen namay sebami hun sharih kuramun diyai demme vidalwani අන්වාඋල් ඉබාදා අලුකමුගේ වත්තරත අලුගොන්න මෙන්න හීවා කහල හැම එකනේ අලුකම කි නමාදු කුරුමේ අලුකමුගේ එබවේ බෑවර වත්තරත බෑවර මීන් එව්ස් වත්තරේ නුවත මීන් වත්තරෙග්ගේ මින්වරේ අල්ලාහ් සුබ්හානහු තාලා ෆියවහම් ෆරාතක හිස්සා කොෆි මිහ අල්ලාහ් ශරීහු කොෆි එම අලුකමුගේ වත්තරුත බය වත්තරුත මිතාගේ බයම් වෙගෙන් දනි වන් වන්වාඋල් ඉබාදති අල්ලති අමර අල්ලාහ් බිහ අල්ලාහ් අම්රු කුරවාෆා අලුකන්තතහුගේ වත්තරුත දන්නේ මිසාලක ඉස්ලාම් ඉස්ලාම් කම කියලුකම ඉස්ලාම් වුන් ඒ අලුකම ඊමාම් වුන් අලුකම ඉහ්සාන් තෙරි වුන් අලුකම ඉහ්සාන් තෙරි කන් එයෙmme මති දරජයි ඊමා ඉස්ලාම් කන් දෙමිවනි ඊමාන් කන් එමෙ මති දරජාගේ මනි ඉහ්සාන් තෙරි කන් ඉහ්සාන් තෙරි කම කිකොබෑ إحسان تركمكي أي أن تعبد الله كأنك تراه فإن لم تكن تراه فإنه يراك इस इहसान तरीका किए रसूलुल्लाह सल्लल्लाहु अलैहि वसल्लम जिब्रील अलैहिस्सलाम में विदाड़वनी एदो जिब्रील अलैहिस्सलाम वडागिन इस्लाम कमा बेहगतुन कलेफाना सवाल करवी ईमान कमा बेहगतुन कलेफाना सवाल करवी इहसान तरीका कमा बेहगतुन कलेफाना सवाल करवी रसूलुल्लाह सल्लल्लाहु अलैहि वसल्लम जवाब देवनी अल इहसान अन तअबुदल्लाह कअन्नक तरा इहसान तरीका मकी एई तिबा अल्लाहन अलकन कुरमे एकलांगे फेन्ना हाल एकलांगे तिबा फेन्ना हाल ෆයින් ලම් ෆයින් ලම් තකුන් තරාහු ෆඉන්නහු යරාක් ඒ තසව්වරු තිබාන් නුගෙන වෙජ්ජ එම්මේ කුඩවෙගෙන් තිබා මිතසව්වරු ගෙන්නාර තිබාන් කලාංගෙන් නොෆෙන් කමු ගවියස් ඒ කලාංගෙ තිබා දෙකේකම් දෙක දෙක වඩගෙන් වාක ඒ තසව්වරු තිබා ගෙන්නාර හිත එල්මරු විදාලවනි ඒ දරජය ඉන්සානාගේ ඊමාන් කන් දියාම ඉහසාන් තරිකමුගේ දරජය ඉන්සානාගේ ඊමාන් කන් දියාම අල්ලාහ් ෆෙන්න ෆදාන්නේ නාලකම් කුරමුන් දාන ඒ හිසාබත් දියාම ඒ අලගොන්න මන කයි තසවරනා ඒ සබබ කි අලගොන්න මගේ ඊමාකන් අද හිසාබ කන්නු දේ ඊමාකන් හිසාබ ෆෝරීම ඒන ෆෙන්න කහල අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෙන්න ෆදන් එන අලකොන් කරමුන් දාන එහා ඉඛලාස් තරිකමයි ඒ ඉහසාන් තරිකම කියේ හිම ඉහසාන් තරිකම කියේ සයි අලුකම ගෙතරෙන් හිමනේ එකම දෙන් හා මේ ගෙතරෙන් ගෙබෙහිමනේ දුවා කුරුම් අලුකම ඛෞෆ් බිරවතිවුම් අල්ලාහ බිරවතිවුම් අලුකම ei maaikkamuge maaikkon hitumuge birotikam haabawantakan tasawwaruko ekalange haabawantakan tasawwaruko birugatun e alukame warraja ummidu Allah subhanahu wa ta'ala ge hadratun rahmatuge ummidu faafafu sawmuge ummidu alukame tawakkul wakilu kurun alukame warragbat Allah ge Allah ge ni'maittakan edun swargiyan edun alukame warrahba narakaya biruwetumun Allah ge azaba biruwetumun alukame wal khushu' khushu'a itteri khushu'a itteri umaki nikametikam ada kurun Allah subhanahu wa taala hadrat kiburu erikam ge idikol khushu'a itterikam wal hashiya adi birwetun Allah subhanahu wa taala Allah subhanahu wa taala bodu farate gotuga tasawwur kurun hituga Allah subhanahu wa taalaage bodu bodukan hituga tasawwur kurun eves alukame Allah subhanahu wa taalai emme bodu fara bangege me kiyan Allahu akbar ege maane ki emme bodi Allah hai emme bodi Allah hai ದಿವಹಿಂಗೆಗೆ ತರ್ಜಮಾಗಿನ ಗಿನ ಫೈತ್ತಹುಗ ಮನೆ ಎಮ್ಮೆ ಮತಿವರಿವೆಗೆ ಮನೆ ಅಲ್ಲಾಹ ಅಕ್ಬರುಗೆ ಮಾನ ಕೆಮ್ಮೆ ಬೋಡಿ ಅಲ್ಲಾಹ ಕೀತ ಕುರಾನ್ಗೆ ಅಲ್ಲಾಹ ಮೇಕುನ ವಸಿಯ ಕುರ್ಸಿಯುಹು ಸಮಾವಾತಿ ವಲ್ ಅರ್ಬ್ ಅಲ್ಲಾಹ ಸುಬಹಾನ ವ ತಾಲಾಗೆ ಕುರ್ಸಿ ಕೊಳು ಉಡಾ ಬಿಮ ಬಿಮವ್ರ ಬೋಡೆ ಉಡಾ ಬಿಮವ್ರ ಬೋಡು ವಿಷ್ಣು ವಿಷ್ಣು ಉಡಾ ಬಿಮವ್ರ ಬೋಡೆ ಕುರ್ಸಿ ಕೊಳು ಅಲ್ಲಾಹ ಸುಬಹಾನ ವ ತಾಲಾ ಕುರ್ಸಿ ಕೊಳಕಿ ಕೊಬೆ ಇಬ್ನು ಅಬ್ಬಾಸ್ ವಿದಾಳವಾನಿ ಕುರ್ಸಿ ಕೊಳಕಿ ಐ ಮೌದಿ ಕದಮೈ ಅರ್ ರಹಮಾನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬಹಾನು ವತಾಲ ಫ್ಯಾಂಪುಳು ಅಳುವ ಗೊಂಡಿಕೊಳೆ ಫ್ಯಾಂಪುಳು ಅಳುವ ಗೊಂಡಿಕೊಳು ಎ ಗೊಂಡಿಕೊಳು ಮುಳಿ ದುನಿಯಾ ಮುಳಿ ಉಡಾ ಬಿಮವರೆ ಬೋಡು ಆಮೇಕನೆ ಕಲಾಂಗೆ ಫ್ಯಾಂಪುಳು ಅಳುವ ಗೊಂಡಿಕೊಳು ದೆನ್ ಅರುಷಿಗೆ ಬೋಡು ಮಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ಹದೀಸ್ ಫುಲ್ಕೊರ್ನಿ ಫುಲ್ಕೊರವನಿ ಮಲ್ ಕುರ್ಸಿಯು ಫಿಲ್ ಅರುಷ್ ಇಲ್ಲಾ ಕಹಲ್ಕತಿನ್ ಉಲ್ಕಿಯ ಫಿ ಫಲಾತಿಲ್ ಅರ್ದ್ arshi ala bala ar kursi ge kuda minaki nuata kursi kursi kola ala bala ar arshu ge bodu minaki saharayettreya bodu singa saharayettreya dagandu bolen ella levumu e dagandu bola ala bala er e sahara ge bodu minwa ware e arshu ge bodu min kursi ala bala er den allah subhanahu wa taala ge bodu min visna murhi haccha kor allah subhanahu wa taala bodu උඩා බිමපුර කුරුසි බොඩු කුරුසියපුර එතක් ගුණෙන් අර්ශ බොඩු අර්ශවර අල්ලාහ් සුබ්හානහු වතාලා බොඩු එම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ බොඩුවන්තකම් හිත තසවර් කො බිරු ඇතිවුන් එවස් අලුකම වල් ඉනාබ අල්ලාහ් තාලාගේ හදරතට රුජුවවුන් ෆාෆතකුන් තවබාවුන් ඉස්තිආන අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුන් මදදන් යදුන් ඒ ખાસකන් තත්තහුග මදදන් යදුන් රූහානිකන් තත්තහුග මදදන් යදුන් ඒ රූහානිකන් තත්තහුග මදදන් යදුන් වල් ඉස්තිආද රක්කාතරිකමන් යදුන් efatakanta misak shaytana kiban rakkatir kama nubakan tattakun rakkatir kama edu wal istighatha faryad kurun musibate jehumun e musibai filwa de mangedi allah taala ga hadrat faryad kurun wal zabh zabah kurun allah taala taka husalukan mihri hatta salukan ehen evves farataka min alukame hissa ko fiena shari hukuri allah subhanahu wa taala wan nadhur nadhur bunu නදුරුස් බුණගෙන් වනෙන් ෆරාතක අලගොණ මෙන්ගේ තෙරේග ඔන්න කමේ ziyaratන් නදුරුබුණු තිමන්න මෙවැනි කමේ වෙජ්ජියා මෙවැනි ziyaratක මෙවැනි ඉච්චෙල්ලා නම මේ කුරීග වරන් අම ශාවගවරිකමාක මිස්තහන් කුරමුගා කන්දත්තම් ශාවගවරිකමාක අල්ලාහ් නුම් ෆරාතක නදුරුබුණු ziyaratක නදුරුබුණු මිහාරුස් බයි මිහුන් ඒ අකීදා හුරේ මිහාරවස් ziyaratක නදුරුබුණුගේ අකීදා ඒ බොඩෝ ශිරුකු emme bodu shiruku ei ena millatum berwegen dan allah nun farata kanna turbuna kiya millatum berwegen dan bayen nadurta bayen nadurta kun ena millatum berwegen dan ege mane kufur wegen dan ena වගෛර ذلك من انواع العبادات حتى شي بيان كوريген ميديي අලුකමුගේ වත්තරත මීන් එව්ස් එච්චෙක් Allah subhanahu min evves kamen Allah nun farataka koggen nuwane den huriha min huriha kamaka dalilu mihiri emme furatama Allah subhanahu taala kirtu gan gahi korobani wa annal masajida lillahi fala tad'u ma'a Allah ahada miskitta wani Allah subhanahu wa taala takai nuata namal tabani hama Allah khalis wegen fala tad'u ma'a Allah ahada Allah eku ehem farataka nugowash نوت ألوكن نكراه ركلانجيا أكو هم فراتك فمن صرف منها شيئا لغير الله فهو مشرك كافر مين إبس كمن الله نم فراتك كف ميها إنك مشرك كافر والدليل قوله تعالى إك دليلك الله سبحانه وتعالى كم وحي بسفل ومن يدعو مع الله إلها آخر لا برهان له به فإنما حسابه عند ربه إنه لا يفلح الكافرون ومن يدعو مع الله إلها آخر الله إكو إهن إلهك قوامي هذا الناش لا برهان له به إكمك إفس دليل إفسينا كنوي فإنما حسابه عند ربه إنك حسابني إنك إرس كلام حضرتك إنه لا يفلح الكافرون کافر خود وہاں کو اس کامیاب نوان ہے ایک معنی کی اللہ نم فراتک گویا فی میہا کی کافر ہے کہ دعا کرم می گووں دعا کے ایمنے بے بابر وترتے معنی کہ اللہ نم اللہ اللہ ہنگڑ کن کروں අලොක්කන් කුරුම් ගේස් ගුරුවානුගේ එබහුරි මි ලෆ්ස් වයස දුවා කුරුම් අල්ලාහක් ගොවුන් ගොවුමුගේ මාන අල්ලාහක් ගොවුමුගේ මාන කොෆයිල් මෙරින් හුරි එලොක් අල්ලාහන් අලොක්කන් කුරුමේ දැන් දුආයකි කොබෑ දුආයකි එයි වරම් මායන් අලොක්කමේ දුආයකි এই মুসলিমুন কুরা দুয়া আল্লাহ সুবহানাহু ওয়া তাআলা ইজাব কর দেবান দুয়া ইজাব করবে তিন গতেবে এক গতা কি আল্লাহ সুবহানাহু ওয়া তাআলা না কুরা দুয়া এ কুরা গতাকা এনাং ইজাব কর দেবো දෙවන ගොතකි ඒනෙන් අන්නන් ඔයි මුසීබාතෙන් ඒන කුරි දුවාගේ සවබුන් අල්ලාහ් නෙන්ගෙවුන් ඒනන් ඒ මුසීබයි නයි qadaruga taqdiruga nuwata minwaruga ena liyeifaba musibaten ena jehen liyeifo oy musibate ena dua kurumun allah subhanahu wa taala musiban ufullevi ena nujehi e musiban ediyai duage barakatu timwana gotaki giyame duhoga allah subhanahu wa taala enage heokamuge mizanan e duata jama koddevvun ei mi tingotuge teren emme heogotaki mi goi sababa qiyamid dohuga muslim ala ena fenan enage tilafai warabbar wegen da diyatan ena danwane allah e itimanna e warakan alu hiyokantaka koffai noe kiwen he e warabbar wanje huni tilafai allah e qur'ane kale kuri dua take itiman allah duniyega e dua take duniyega timan allah hijabna koddeva miadu timan allah kale e dua ta kalege hiyokamuge mizana fe milabwadini එවකු තේනන් හිතන් අරාන දුනියේක තිවන්න එව්වස් දුවාන් ඉජාබ නොකරවනවා කිහාරං අලොයි මියදු හුරි හැ දුවා එෆෙන්නන් හුරනවා කිහාරං අලොයි එම එම්මෙ හේ ගොතකි එන කුරා දුවා ආඛරතුගේ එනගේ හේ කමුගේ මීසාන ජමාමු එයි එම්මෙ හේ ගොයි එයා මිතින් ගොතන් අල්ලාහ් සුබ්හානහු වතාලා මුස්ලිම් අලාගේ දුවා ඉජාබ කොත් දෙව්වා දුවායකි මුස්ලිමුගේ හතියාර දුවායින් ලක්කකන්ත මුස්ලිමුන් නම් එබවේ දුවාගේ සරියා එහෙම දුවා කුරන් ජීහෙන ගින ගිනයි මුස්ලිම් අලා අල්ලාහ් අල්ලාහ් ගාෆානි গিনা গিনা ইন্তিয়াবা আমি হন্তে বাং আল্লাহ দোয়া কুরাশ وقال ربكم ادعوني استجب لكم تيابا مي ورس كلان تيابا مي هنن با انغوا نداء وبا ادعوني تيابا مي هنتي من الله الدعاء قرار استجب لكم تيابا مي دعاء تي من الله جاب قد دبا وشيم اهما دعاء كي اي ورم ماين علو كامين اي دعاء منو يا الله رسول الله صلى الله عليه وسلم حديث لا يرد القضاء الا بالدعاء දුවායි මෙනුවී කදෝ බදලෙන් නොවේ තකුදීරු බදලෙන් නොවේ මේ හිතුකෝ ෆෙදෙන වර පොඩ සුවාලේ තකුදීරු බදලුවස් වේ හෙයියේ තකුදීරක අල්ලාහ් සුබ්හානහු තාලා ආලා දෙතර කුරවාෆාවා නියා එයි ඒ තකුදීරු වසව බදලුවේ දුවාගේ සබම දුවාගේ සබම බදලුවේ තකුදීරු ඒගේ දලීල් වසව හොරි උමර් ගෆාන විදාලවනි උමර් ගෆාන එද්දෝ තවාෆ් කරවන් හුන්නාම උමර් ගෆාන කරව විදුවායකි اللهم إن كنت كتبت علي ذنبا اللهم إن كنت كتبت علي ذنبا فامحه إيه دابر رسكلاكوه تمن تمن نجى ماتشا تمن على جى ماتشا فافين يبا الله لي وفافوانم إيتي فوه دباش إيتي فوه دباش فإنك تمحو ما تشاء وتثبت وعندك أم الكتاب إهني هم كرون يبا الله ಎದಿವೊಟ್ಟಿಗೆನ್ನವಿ ಎಚ್ಚೆ ಫುಸ್ಸವಾಲವ್ವೈಲ ಹುಲ್ ಮಹಫೂದುಂ ಅದಿ ಎದಿವೊಟ್ಟಿಗೆನ್ನವಿ ಎಚ್ಚೆ ಸಾಬಿತ್ ಕುರವ್ವೆ ಇಬ ಅಲ್ಲಾಹುಗೆ ಹದರತುಗೆ ಎತಿಯವನಿಲ ಹುಲ್ ಮಹಫೂದ್ ಇಬ ಅಲ್ಲಾಹ್ ಎದಿವೊಟ್ಟಿಗೆನ್ನವಿ ಗೊತ್ತಕ ಯಾದೆತ್ತಿರ ಕಂತ ಕುರವಿದಾನೆ ಎಮರ್ಗೆ ಫಾಮಿ ದನ್ನವನಿ ಅಲ್ಲಾಹ್ ಎ ಅಲ್ಲಾಹ್ ಎತಿಮನ್ನ ದೆತ್ತಿರಗೆ ಫಾಫೆ ಲಿವ್ವಾ ಫವಾನಮ ಎತಿ ಫುಹೆಲ ದೆವ್ವಾಶ mer umargo fana fafa kurem ngoti yesu onnan ta liwwa fa allah taala e liwwa fa onnan umargo e fana e fafa kureven එහෙම උමර ෆාන් දන්නේ අල්ලාහ් තිමන් කලේ ෆාන් තිමන් නාගේ මච්චා iba allah faafa liuwa fawa nama e faafa fuhedevvash ekanta lawhul mahfuz fuhedevvar erun timanne ekan nukure wene faafa ehma duwaage sababun qadawas eba badalwe badalwakin eba enge hadithun den duwaya behegatun rasulullah sallallahu alaihi wasallam hadith ful quramni ad-du'a mukhul ibadah ad-du'a mukhul ibadah duwaya ki alukam ka khulasa hai duwaya ki alukam ka khulasa huri hai alukam ka khulasa duwaya ki ema gina gina in dua kuran eba jihe gina gina Allah subhanahu wa ta'ala dua kuran jihe innal ladhina yastakbiruna an ibadati sayadkhuluna jahannama dakhirin Allah kuramani timan Allah dua kurumun kiburu weri wejjemiya ena නරකය වදගෙන් දානේ නිකමැති වෙගෙන් වහාල ගියාම එද්දෝග නරකය වදගෙන් දානේ නිකමැති වෙගෙන් වහාල එහෙම අල්ලාහ දුවා කරමු කිබුරු වෙරි වෙගෙන් වාන ගින ගිනෙන් අබ්දු දුවා කරන් ජීයන් ರೇಗಣುಗೆ ವಗುತ ಹೋಗ ದುವಾ ಕುರನ್ ಜೆಹೆನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಾಲಾ ಎಕಲಾಂಗೆ ಜಾತ್ ಫಳ ಎಕಲಾಂಗೆ ಮಿ ಗಫಾರ್ ಮಿ ಸಿಫಾ ಫಳು ಸಾಬಿತ್ ಕುರವ್ವಾ ಫೆ ಎಬವೆ ಗಫೂರ್ ಮಿ ಸಿಫಾ ಫಳು ಎಕಲಾಂಗೆ ಜಾತ್ ಫಳ ಎಕಲಾಂಗೆ ಸಾಬಿತ್ ಕುರವ್ವಾ ಫಾವೆ එම ඒක බේනුම් අලගොන්න මං හිෆන් කියන්නේ සිෆා ෆුලතහුගේ බේනුම් අල්ලාහ් සුබ්හානහු තාලා ෆාෆු සමගේ දුවා කුරන් ජෙහෙන් ඒ මුමිනුන්ගේ හතියාර දුවාගේ සබන් අල්ලාහ් සුබ්හානහු තාලා මුමිනුන් නගේ බාර දෙවවා බොඩති ලෂ්කරු ලෂ්කරු දෙවවා ෆද බාරෝ බදරු හංගුරාමගේ දොහ මුස්ලිමුන්ගේ ලෂ්කර් එහාමදු මුස්ලිමුන්ගේ අතකු හතියාරෙන්නේ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම අල්ලාහ දුවා කරවි ආදේශ දන්නවා දුවා කරවි දුවා කරමුග තකුරාර කරමා අල්ලාහගේ හදලතන් ආදේශ දෙන්නෙමුන් එයි වරබ් සුන්නෙව්වගෙන් වාකම දුවා කරමුග අල්ලාහ ලෝභි වඩ ගන්නවා එකලංගේ හදලතන් ආදේශ දන්නවා මිහාදේ අල්ලාහ සුබ්හානහු වතාලාගේ රසූලා අල්ලාහ සුබ්හානහු වතාලාය ආදේශ දෙන්නෙවි badru hanguramaage duwahu ekalefan aippulu ufullamu ufullamu ekalefan rida kolo settigen diya ekalefan duwa korani allahun ehaddab raskala koy miyadu timanna timan kalefan mi ai timan kalefan tabawi kuda kuda mis kolo gowaagenne miyadu mi ba mihun halakwegen gosfinama mi bimmati iba allahun alkan qur'ana mihakuna annane e allahimi kuda kuda mis tahun kola nasru devwashi takrar ko rasulullah sallallahu alaihi wasallam dua kore abu kurfan fahaipun ಕ್ಯಾರಿ ವಡಾಯಿಂದನೇ ಅಲ್ಲಾಹ್ ರಸೂಲಾಯ ಕಲಿಯ ಫಾನಂ ಹಮ ಯಗೀನು ವಸ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲ ನಸ್ರು ದೆವ್ವಾನೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲ ಮದು ಮೂಮಿನುಂ ಕೊಳಕ್ ಮಕ್ಕಾಗೆ ಮುಶ್ರಿಕುಂ ಐ ಹಂಗುರಾಮಯ ತಯ್ಯಾರ್ವೆಗೆ ಫುಲ್ ಹತಿಯಾರುವ එක මුස්ලිමුගේ අතක හතියාරෙවස් නේ මීස්කොළවස හැමද එහන් ගුරාමයාගේ ෆෙනගෙන් දී බොඩති අජාබ ත මුමිනුන්ගේ දුවායි රසූලුල්ලාහි සල්ලල්ලාහු අබු කතාදාන් එල්ලු එල් ekalifaanu kandi halak abu qatada e kandi halak me rasulullah sallallahu alaihi wasallam ekalifaanu gatan illa levvi orrigande kadurroku ekalifaanu atuke jihuma ekwe badalwi kandiya ka mifada bodati ajab kurani vikantata malaikatun faaba wadaage inha qur'an allah subhanahu wa taala madadu devvi kuda kuda bayaka yo varugada mista hunge macca ei mu'minunge duwa duwaage barakatun allah subhanahu wa taala warab bodati bharata mu'minuna devva එහෙම දුආයකි මුස්ලිමුන්ගේ කිල්ලායි දුආයකි මුස්ලිමුන්ගේ කිල්ලා මුස්ලිමුන්ගේ හතියාර් ගින ගිනෙන් දුආ කරන්ජි අල්ලාහ් සුබ්හානහු තාලා ආදේහයි හිදායතුක මති සාබිත කොද්දෙම දුආ කරන්ජි හෙන් එම්මෙ ගිනෙන් අලගොනම දුආ කරන්ජි හෙන දුආයකි මි හිදායතුක මති අලගොනම සාබිත කොද්දෙව්වාත අල්ලාහ් සුබ්හානහු තාලා දෙව්වාෆා එම්මෙ බොඩු නියමෙන් මි ඉන්සානා හිදායතුක නියමයි කිතම් මීහුන් එදනි මරුවගෙන් හිදායතුක නසීබ් නොලිබේ නරකයන් හූනුගද නරකයගේ තෙරය කව්වලුගේ අසාබුගේ තෙරය ಎಮ್ಮೆ ಬೋಡು ನಿಯಮ ಮಿ ಮಿ ಹಿದಾ ಹಿದಾಯತ್ ಮತಿ ಸಾಬಿತ್ ಕೊ ದೆವ್ವಾತೋ ಅಬ್ಬದು ಅಳಗೊಂಡ ಕೊಮ್ಮೆ ನಮಾದಗ್ಗೆ ಫಹುಗ ದುವಾ ಕುರಂಚೆ ಐ ಸಬಬಕಿ ಎಮ್ಮೆ ಫಹುವಗುತುವ ಸೇನಾ ನುಬಾವೆಗನ್ ದಿಯುಂಗೆ ಕಶಿಗಂಬೆ ಮರಂ ಅರಾವಗುತುವ ಸೇನಾ ಹಿಂಗಾದಾ ನುಬಾವೆಗೆ ಮರಂ ಅರಾವಗುತು ನರಕ ಎವ್ವದಗೆ ಹಿಂಗಾದಾ ಅಲ್ಲಾಹ ಶಿರುಕುಗೆ ಬಹೆಬ್ಬುನೆ ಫೇನಾ ಕುಫ್ರುವೆಗೆ ಹಿಂಗಾದಾ ಐ ಬಹೆಗ್ಗೆ ದುಲುಗೆ ದುಲುಂಗೆ ಬ ಕುಫ್ರುವೆವೆ ದುಲುಂ ಬುನೆವೆ ಬಹಕುಂಗೆ ಬ ಕುಫ್ರುವೆವೆ ಏನಾ ಇದಿ ನರಕ ಅಬ್ಬದುಗೆ ಅಬದಂಗೆ ತಾ ದೆಮಿಯೋತುಂಗೆ اما عبد عبد والغون دعا قران جن می ہدایت کو مت ثابت کروا تو اللہ سبحانہ و تعالی می دعا ربنا لا تزغ قلوبنا بعد اذ هديتنا وهب لنا من لدنك رحمه انك انت الوهاب ربنا اي هدا بر کرس کلا کو لا تزغ قلوبنا بعد اذ هديتنا ابا الله علمن ہدایت دیکھ کے مف ہدایت علم کی بان کروا شی علم کے ہتا اے ہدایت ان کی بان کروا شی وهب لنا من لدنك رحمه ادي با الله کی حضرت علمن رحمت اللہ واشی innaka antal wahhab ba allah gina gina de varas kalange allah subhanahu wa ta'ala wahi kurawani wa qala rabbukum ud'uni astajib lakum tiyabamin gores kalange wahi kurawai ud'uni tiyabamin timang allah gores timang allah dua kurare astajib lakum timang allah tiyabamin ijaba kod devaname innal ladina yastakbiruna an ibadati timang allah dua kurum boda kiburweri gen fi mihada nashe سيدخلون جهنم داخرين اين نركب ودگن دانه واحد ehma duaa ki allah subhanahu wa taala ada kurave alukamek kan gich ehme ehin evves farata gos duaa ko gennuan gaburek gaata gos duaa ko gennuan timan rizuku devwaari timan evves ga mihek evves makhuluga kiban duaa ko gennuan eva erman shirukaka ei duaa ki alukame alukamun evves mimare allah nun farata kan ala fiya ena sharihu koi ada mihisaum yadu ge darsuge darsuni malani den tafsirun qommes bay kuriya gendi mattaka أعوذ بالله من الشيطان الرجيم مهار تقوى برينگ صفات ميتانگا مي بيان كورني دي آياتكم الله سبحانه وتعالى بيان كوربني تقوى برينگ صفات مي කීර්ති ගුරුවාම් අල්ලාහ් සුබ්හානහු තාලා ෆට්ටවැෆ් මනි ඉන්සානුන්ගේ තින් බය බයන් කරවයන් කුරින් වස් දෙන්න උන ෆදා එම්මේ ෆරතම අල්ලාහ් බයන් කරවනි මුමිනුන් මුමිනුන්ගේ වාහක ඉන්සාන බේග මනි තින් බයක දුනියේක ඒ මුමිනුන් දැන් කාෆිරුන් දැන් මුනාෆිකුන් mu'minunna kaafarunna e demeduga tibibaye ei munafiqun e kaafarunna vura azab bodu munafiqunna kaafarunna vura azab bodu munafiqunna munafiqunna ki muslimunge tere gule baye kalima kiyan gule baye la ilaha illallah kalima kiyan muslimunge tere gule baye munafiqunna ki e mihunna ki ei narakage emme adiga wa mihun mi aayittahuge emme gina aayitta gaengata ka teera aay munafiqunna behegotum allah baawale mi suratuga ferumuga මොමිනුනා බෙහෙගොතුම් වස්මීනි තින් ආය දෙආය තින් ආය කාෆරුනා බෙහෙගොතුම් වස්තින් දෙ තින් ආය එකමක මුනාෆිකුනා බෙහෙගොතුම් ඔබ තේරවරකන් ආයන් අල්ලාහ් බාවඩබ්බා ඒ එම්මෙ නුරක්කා බලි ඒ නිෆාගු කමුගේ බලි එම්මෙ ෆරතම අල්ලාහ් සුබ්හානහු තාලා මුමිනුගේ වාකතම බයන් කරන තක්වා වරින්ගේ වාකත අල්ලදීන යුමිනුනා බිල් ගයිබි ව යකීමුනා ස්-සලාත ව මිම්මා රසක්නාහුම් යුන්ෆිකූන් mu'minuna kiye ghaiban iman wa mihunna adi namadu qaim qurami hunna adi man allah ba mihunna devvi taketin heda qurami hunne ei zakata zakatu ke itura sadaqa bodam mi mi lafz takun istidlal qurani ei sadaqate ei ei zakata ki allah fardu qurwa fa wa minbar e minbar deenji hena kom mi hakwas zakata ki allah subhanahu wa taala fardu qurwa fa minbar ei nisab hamwana kom muslimek ke macha wajib e baneru den oti sadaqai ඒ දරජතම් මතවර කුරුමට්ටක ඉන්සානා කුරංජේ කන්තත්ත ඉන්සානාගේ මච්චන් අල්ලාහ් සුබ්හානහු තාලා ෆර්ද් කුරවි රුකුන්ත ඉස්ලාම් කම කරු කුන්තන් අදා කුරි මේනස් වරුගවන්නාන ඒක ශක්කේ වෙස්නේ ඉඛලාස් තර්ක මාකු ඒ අමලතන් එන කොෆියා එන ස්වරුගවන්නාන එහෙන් නමස් දෙන් හුරි දරජත ස්වර්ගයේ බහරි දරජත රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කරවන්නේ ස්වර්ගයේ බය මිහුන්න බය දරජත ෆෙනා උඩුගේ තාරිතන් හිර ෆෙන්නා හිසාබ දරජත එහා මතීගේ සූල යන බයක් එම ස්වර්ගයේ වේ දරජත ඒ දරජතම් මතිවර කුරුමට්ටක අල්ලාහ් ලව්වාෆා කන්තතම් මී මුස්තහබ් කන්තත zakat ඉතුර සදකා ෆර්දු නමාදුක ඉතුර නෆිල් නමාදුත සුන්නෙන් නමාදුත අලගොන් මෙන් කුරන්ජේ ඒ දරජත ස්වර්ගයේ මතිවර කුරුමට්ටක ඒගොතුන් සදකාතකි ඒයි zakat ඉතුරන් ඉන්සානා දේන්ජි හේච්චේ ඒගේ zariyan ස්වර්ගයේ කෙනගේ දරජතම් මතිවර වේගෙන් දාන දැන් සොදගායි කුරා එරොමියකන් අල්ලාහ් මෝගේ එච්චෙද්දී ඉරු එම්මේ බොඩ සමාලුකන් දෙන්ජි හේනිය කලගෝයාගෙන නුමානේ වරක් ගිනාකි මිහුන්ගේ තෙරේග හිමනේ සිෆයම්මි වරක් ගිනා මිහුන් කිවගේ හිමනේ සිෆයම්මි එච්චෙම් මිහක දීෆ කලගෝ එනං හදාන් කොල්ල තියොන මිය දොහොදි නිවෙන් නුහෙ කරිය මිහෙනි එච්ච කලගෝ එමේ අල්ලාහ් සුබ්හානහු තාලා කීතු කුරාන ගවහි කරවනි යා අයියුහල්ලදීන ආමනූ ලා තුබ්තිලූ සදකාතිකුම් බිල් මන්නි වල් අදා ඒ ඊමාම් වෙ ජමීස්තකුන තියබෑ මිහුන් තියබෑ මිහුන්ගේ සදකායිත බාතිල කොන් නුලාහේ කලගෝයාගෙන මිස්තෝගේ ෆහතුන් ඒ දෙවේ මීහාගේ ෆහතුන් ගොස් එනත් තක්ලිෆ් දීගෙන් කලේ තිකුරි සොත කලෙම් තිකුරා සොදගා බාතිල් කොන්නුලාර කල්ලදි යුන්ෆිකු මා ලහු රියා අන්නාස් ඒ මිසාලක දෙක්කුමට්ටක දෙක්කුන් තෙරිකම ගොතුන් අල්ලාහ් මවදු ගහේ දකුරා මීහාගේ මිසාල එනක බෙසෙබස් ෆාදාන්නේ හැම ඒ ගොතක් කලගවා මීහාගේ මිසාල කියස් කලගවා ෆියා එනා ඒ කුරු සොදගා තුගේ අජුරු ගෙල්ලිගෙන් එදියේ හිසාව ولا يؤمن بالله واليوم الآخر فمثله كمثل صفوان عليه تراب එපදමීහුන්ගේ මිසාල අල්ලාහ් බයන් කරවණී එගොත හේද කුරාකු හේද හේද කුරුමුගේ මිසාලකි එයි නමසලි සොෆ්වානින් আলাইහි තුරාබ් එයි හිලෙග්ගේ මතීගේ වෙලිතකෙන් හුරුමුගේ මිසාලේ ෆාසාබහු වාබිලුන් ෆතරකහු සල්දා දෙම්මි වාර වෙහුනේ හිලෑගේ මච්චා වාර වෙහුනේ මකින හිලෑවාන් හිලසාෆ වෙකෙන් දාන වෙලි කොළන්නේ නාන මච්චා ඒ මිසාල කි දෙක්කුන් තෙරිකම ගොතුන්නා කලගෝයාගෙන් මි කුරා සොදගා අජුරු ෆිලාගෙන් දානේ ෆදා හිලයි මතිගේ වෙලිකොලන් හුට්ට වාර කොළ වෙහලීම ඒ හිලා ගණක මතින් වෙලිකොල සාෆ් වෙගෙන් දාහගෙනගේ අජුරු සාෆ් වෙගෙන් එදී ඒසම අජුරු ෆිලාගෙන් දී එහෙම මීහක සොදගාතෙක් කොෆ කල ගෝමුන් රක්කා තෙරිවන් එබජි කල ගෝයාගෙන් නුවාන හේද කුරුම කි වරම්මා එක්කම උස්තාදක බයන් කුර බයන් කොද්දේ විවාහකෙන් මී ෆහරකෝ වර ෆගීරු මීහකු ඒන ගේතරේගේ ඉන්දේනගේ දරින්කොළ රෝම් ෆෂෑෆ් ඒන එද්දෝ ගියන් ආරු ඒනගේ අඹ මීහා මීනී තෙయ్యක හිලතකෙන් අලෑගෙන් ඒ හලුවන් එහිඳු ඒන ගියන් ආරු දනනි කොන් වඩාමෙන් හෙති කොන් කමෙන් හෙති කුරණි දනනි මි දරින්කොළ හුට්ටෑලු මට්ට ටකා තිමන්න කුරා කමකේ ගියකු නැති එව්වස් කායිච්ච එකුදින් ඇතිවි බඬ හැෆ එකුදින් රෝම් ෆෙරීම එකුදින්න කායිච්ච තයාර කුරුමුගෙන යත එකුදින් මුට්ටාලෙව මට්ටකා තිමන්න මිකම් මිකුරණි කක්කෙක්කුමුගේ සිෆාමි දක්කණිය කමනා එයන් හැම මෙහා එච්ච කක්කා කම හදාන් දරිෆුලුන් දරින්තන් මුට්ටාලෙව මට්ටකා දැන් එන වරද දෙරවෙජ්ජ දෙරවෙකින් එන මිනිකුති කොම්ම සෙච්ච ලිබේතෝ දැන් එන එදුව හතර තම මසයි කොග්ගෙන් එන ලිබුනි දෙතින් දිරහම් දෙතින් දිරහම් ඒ දෙතින් දිරහම් එනා ගොදම් ෆුක්කොලෙක් ගන්නම් වෙගෙන් දනිකොන් එනා මෙ ෆෙන්නනි එනා වර දති මීහ සලාංජහනි එනා වර ෆගීර එනා ගාතන් ආසෙන සලාංජහි සලාංජහි මෙ එනා මෙ හිතන් අරණි තිමන්න වර බොඩ මිය බේනුම් වෙ ෆමි වගුතු හුරි එනා අල්ලාහ් ටකා ඒතිකොල එදිනි මුලි එදුව හතර දම එනා කුරි මසක්කයි එනන් එදිනි දීෆ ඒන දෙම් වරබලිවෙ ෆදෙන් ඒන ගහෙග්ගේ දොරුගම ඉෂීන ඉෂීන්ද ෆේන මිහිතන් අරනි මිහදු දෙන් ගියත් තිමන් කොම්මූණ කෑගෙන් හෙදා එකුදින් තිබේනි තිමන්නගේ ඉන්තිසාර ගෝ තිමන්න කායිච්චෙක් ගෙන ඒතෝ ඒන මිහෙදිච්ච කීතනම් ගෝඤ්ඤන් හොවාගෙන් ගෝඤ්ඤකන් හීලා එළි ඒන මි විස්නි දැන් තිමන්න කොණ්ඩල්ලාගෙන් මිහිති තියාම දරින්න හීවාන්නු හැතිමන කොම්මස් කායිච්චකේ හිෆෑන් ඇයි එහෙන් කම කුදින් හින්ම ජස්සලාගෙන් නිදාපානේ දැන් ඒන ඒ ගෝඤ්ඤන් හීලා අලාගෙන් මිදියයි කියා gossa abimihay gata gos e hilagoni vi behetti bahatta feena abimihay evves echchekeves nubune agotan asenage enduge ena eshini irkulakun anhem miha ai roshifihegen hifaagen roshifihegen hifaagen ai ena midannawani kontakun he fun hodi dennai khale tigenai fubbas daen non hegen nemi roshifihunni අල්ලාහ් සුබ්හානහු තාලා ඇති බදල් කොද්ද වෙවා ෆහුරි ගොදම් ෆුෂා ගොදම් ෆුබ්බස්තයන් එන හිෆෑන් අයි හීලේකම කො අලයාගෙන් එන මේ ගොන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා මවගේ එන ඒති දිනි ඒගේ බදලුග අල්ලාහ් සුබ්හානහු තාලා එනන් එවර මා ගිනන් එදෙවි අයි දුනියමති ගමි ඒ හිලගෝනේ අල්ලාහ් සුබ්හානහු තාලා බදල් කොද්දෙවි ගොදම් ෆුබ්බස්තයක් මීර රොටි රොට්ටෙ ෆිහෙලෑන් දෙතින් රොටි ෆිහෙලෑන් ඇයි එනයි ගාතන් අපි මිහායි ෆෑගෙන් එනවසෑරම් වෙන අල්ලාහ් ශුක්‍ර අදාකු මී අල්ලාහ් මගේ හේදකුරුමුගේ මායික්කම් මී දැන් අල්ලාහ් සුබ්හානහු තාලා වහී කුරානි වල්ලදීන යුමිනූන බිමා උන්සිලා ඉලයික වමා උන්සිලා මින් ක්වබ්ලික වබිල් ආඛිරති හුම් යූකිනූන් අදි එබෑමිහුන කී තක්වා වර්ණකි මුමිනුන්න කී බිමා යුමිනූන බිමා උන්සිලා ඉලයික කලේක ෆාන බාවා ලෙවුනු කුර්ආන වෙස් ඊමාන් වාමිහුන්නේ වමා උන්සිලා මින් ක්වබ්ලික අදි කලේක ෆාන කුරින් බාවා ලෙවුනු ෆොයිත්තක වෙස් ඊමාන් වාමිහුන්නේ කුරීක ෆොයිත්තකන් ඊමාන් වකි කීති කුර්ආනත් දැන් ඊමාන් වාගුන් අලගොන්න මෙන්න මිහාර හුන්නානි එංගිෆගාය කඩක එයි කීර්ති ගුරුවානං ඊමාම් වම කී ඒ ගුරුවානුගේ අල්ලාහ් සුබ්හානහු තාලා බාවලි වි හුකුම් තක තබාමු යන් අමල කුරුම් ඒ කීර්ති ගුරුවානං ඊමාම් වම කී බොස් දීෆේ උරයකල්ලාහ බේවු මෙන්නෝ ඒ කීර්ති ගුරුවාන ඊමාම් වම මෙන්නෝ කීර්ති ගුරුවානං ඊමාම් වම කී ඒකවා හුකුම් තක ඊමාම් ඒ හුකුම් තකන් අමලි අමලි ගොතුන් කියමන් ගතුන් ඒ කීර්ති ගුරුවානං ඊමාම් කීර්ති ගුරුවානං ඊමාම් දැන් අලගොණ මෙන්න එංගිජ්ජ දැන් කුරීග ෆොයිත්තකන් අලගොණ මෙන් කිහිනෙබ්බා ඊමාම් kuriga foitta hoga hukumta wastafaat bayn hukumta sharia ittafaat den e foitta kan algon man iman wani kihine ei hitugo feden suwal e, e foitta hoga huri hukumta kavve salgon man amal kuran jehene to e foitta kan iman wamaki e foitta ka ki ei allah ge hadratum baba leifawa samawi foitta hikkama qabul kurun aslu e foitta hoga evves masale nuwa kamara e foitta miharu bimmati gawani e tahrif kurevifa තගයර් කුරයිෆවනි උනි ඉතුරු කුරයිෆවනි ෆොයිත්තා මිහාර බිම්මති එකමක ඒගේ අස්ලු අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුම නේගේ අස්ලු ඒගේ අස්ලු අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුම වාකම කබූල් කුරුම් එයි කුරීගේ ෆොයිත්තකන් ඊමාමුමකි හැම එපදා කුරීගේ රසූල් බේ කරනන් ඊමාම අලගොන ඊමාම කමක රුකුන්තව තෙරේගේ බකීම රසූලුන්නන් ඊමාමු මුරිහා රසූලුන්න ඊමාම වගේ බජිහේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අලගොන මෙන් තෆ්සීලි ගොතේ ගේ ඊමාම වංජියනේ den ehni hen nabi be kalnon algondo men imam wan jehni ijmali ko ei kon gotaka tafsili ko remi buni gotaki ekalefanu genne bi huriha ekalefanu genne shariatan algondo men jehna amal qur'an algondo men amali gotum wa qanuna ki rasulullah sallallahu alaihi wasallam geneste bi shariya ekama kurige rasulun nan imam wane gotaki ebe kaluna ki wesai allah subhanahu wa taala ge hadratun fonuvunu rasulun kan tedu ko qabul kurun ei ebe kaluna imam wane එම අල්ලාහ් මේ කුරවණිය මුමිනුනකි එයි කලේගෆාන බාවලුන කුර්ආන ශාදි කලේගෆාන කුරින් බාවලුන ෆොයිත්තක සීමාම් වාමි හොන වබිල් ආඛිරති හුම් යූකිනුන් আদি ආඛිරත් දුහ යකින් කුරාමේ නිතාංග අල්ලාහ් කරන යකින් කුරාමේ න ආඛිරත් දුස් අන්නාන කම මියදු අලකොණ මෙන් ගාෆිල් වගේ මුමුක එම්මේ බොඩ සවබකි ආඛිරත් දුස් හඳාන්නතු ආඛිරත් දුස් අන්නාන කමක ගබූලෙන් නුකරවේ හකීගතුවා බුනෙලෙවෙනි හැම එකනේ බෝධා බහයක ගොතුක බුනෙලෙවෙනි බෝධා බහයක ගොතුක බුනෙලෙවෙනි ආඛිරත් දවස් අන්නානේ ගියාම දවසේ ඉද්ද බහයක ඒකම හිතුම් හගීගතුක ඉන්සානා ඊමානෙන් නොවේ ගියාම දවස් අන්නානේ කමක් ඒ කිව්වේ ඉන්සානුන් අබදවස් ආමුගතක ඉන්සානුන් තබාව ඊමාන් මෙවැනි මාද්දී කන්තතක ලෝමච්ච ෆෙන්න කන්තතක ඒනගේ කුරිමතින් ගයබ් වෙෆාව කන්තතක ඒන උලන ඊමාන් නුවන් කබූලු නොකරන් උලන ලෝමතින් නොෆෙන්න කන්තතක ಮಸ್ಸಲೆನ್ನೆ ಕುರಿಗೆ ಮಿಸ್ತಕುನ್ನ ಉಂದಗು ಕಮೆನ್ ಎ ಲೋಮಚ್ಚನ್ ನುಫೆನ್ನ ಕಂದತಕಂ ಇಮಾಮ್ එක මියදු අලගොණුමෙන්ගේ තෙරේගේ ලෝමච්චන් නොෆෙන්න කිතක් ඇති ගබූලු කුරේ ගබූලු කුර වේවා ලෝමච්චන් නොෆෙන්න එතකෙච්ච එයි ජව්වු තෙරේගේ හිමනේ ලොලන් නොෆෙන්න එතකෙච්චකන් අලගොණුමෙන්ගේ ඊමාම් වේ ඊමාම් මනි සයන්ස් වරින් පුනි ඊමාම් සයන්ස් වරින් පුනි ඊමාම් අල්ලාහ් අලගොණුමෙන් වහී කුරව වැන් අලගොණුමෙන් එකන් ඊමානෙන් නොවේ එකම කුයි එම්මෙ තෙදුවරි ෆරායි එකම සයන්ස් වලින් පුනීම එබක බූලු කුරේ එහෙම මියදු අලගොඬ වෙන්න මස්සරයක වෙගෙනවන කයිබන් ඊමාව මං හගීගතුවා කුරීගේ මිස්තකුණ එක ෆද එච්ච නෙයි ෆෙනිෆයි ලොලන් නොෆෙන්න එච්ච ග ඉහසස් කුරයි ෆෙන්නේ එහෙම එමිහුම් මස්සරෙන්ෙන් එතකෙච්ච ඉන්කාර කරනවා එකම එමිහුම් ඉන්කාර නොකර රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් පුල් කරා මේ එබෑ මිහුම් ගබූලු කුරී ආඛිරත් දුවන් ඉමාම ආඛිරත් දුවන් ඉමාම කේ ගයිබන් ඉමාම ඒ දුවස් අන්නානකම අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ දුවස් යෝතිව කි දුවහෙග්ග වානකම ලිව්වා ඒ දුව හොයි දුවස් වාන ඒ දුව හුග යාම කායිම වාන එයි එම්මෙ බොඩුමින් වරක එගනි හුකුරු දුවස්කන් එයි හුකුරු දුවස්කන් එයි හුකුරු දුවහෙග්ග කියාම කායිම වානි ඉස්රාෆිල් හුන්නවි මිහාරවස් එකලේක ෆානුගේ අඟෆුල තාලෆිලි ලබ්වාගේ මිහාරවස් මිඋරාජ් අරා වඩාගෙන නෙවි රේග රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉස්රාෆිල් දෙකි වඩාගෙන නෙවි එකලේ ෆාන් හුන්නේ හැම තයාරත් තාල ෆිල් ෆුම්මාලව තයාර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බිරුෆුලුන් කලේ ෆාන් මි විදාලවන ඒ ඉස්රාෆිල් හැම ෆුම් ෆුම්මාලවන් හෙති උළුවනි දෙන්නවි අල්ලාහ්ගේ අමරන් ඉන්තිසාර කරවගෙන නෙමි හුන්නේ අල්ලාහ්ගේ අමරහම ආමායකු ෆුම්මාලවන් ඉස්රාෆිල් තාල ෆිල් ෆුම්මාලව මායකු දුනිය කියාමෙ වෙගෙන්දා දුනිය කියාමෙ වෙගෙන්දා එම එද්වස් යති අල්ලාහ් සුබ්හානහු තාලා ලිවහ දුනියේ මි nimigenda komme duwahaki akhirata kariwa munda duwahe duniye mi nimigenda den anekka mi zamana kimme fahu zama mi afahu den zamanen nabiyya kunai emme fahu zaman mi mi zamana fahu den wani qiyamah Allah subhanahu wa ta'ala kandalu wafawa qiyamatuke kudi kudi huriha alamate gaengada ka faalwe nimijje den baki oti qiyamatuke bodati alama itta e alama itta faalwan feshumun den mistakum iman wan faran sara kan hulang faratun iru erun ඊමාම් වානේ මේක ඊමාම් කන් කබූලන්න කරවෙන බොඩති අලාමයිත ෆාලමුගේ කුරින් ඊමාම් වාමි බොඩති අලාමයිත ෆාලමුගේ කුරින් ඊමාම් වාම්වි එහෙම මූමිනුන්න කි ආඛිරත් දවස් අන්නානකන් යකීන් කුරාමි උන්නේ ආඛිරත් දවස් අන්නානකන් යකීන් වුමුන් එන හේව අමල් කුරුමම් මග ෆහිවෙගෙන් දාන ආඛිරත් දවස් අන්නානකන් යකීන් වහම කොම්මෙ මීහකා akhirat dos annana kan yaqeen kurumun enan heo amal kurumun gemagu fahiwegen daan ama alagon men yaqeen kurum vi akhirat dos ai annana dwa hekka duniyem mi anna komme dwa hem mi anna fada akhirat dos wes annan e dwa hamayan hama diyai e dwas ai den e dwas awma fahaku den nonna niturakan amaluge ma dan e hisabun e nimuni den oti amal jaza devun allah subhanahu wa taala nubakon duniyamati ulun mihun takurar kon Allah subhanahu wa ta'ala dannawani Allah alun amurati manna duniya fonu washe erun timanna muli murihawa guten heda Qur'an Allah ngalokamu gaye ekama ko Allah ge faisala badalennuwan Allah Qur'an mi akhirat duwas midwa huga mitana tedwe jevves mi akat duniya devana faran amurati men nuwe එම එදුව සන්නානකම යකින් කුරම් වි එදුව සන්නානකම යකින් කුරුම අලගොනන මරවස් හඳාම් වානි මරු හඳාම් වීම අලගොනන ගින ගිනන් හේව අමල්ත කුරුමුගේ තෞෆීකු ලිබේනි අල්ලාහ් සුබ්හානහු තාලා වැහකරන උලායික අලා හුදම් මින් රබ්බිහිම් ව උලායික හුමුල් මුෆ්ලිහූන් මිමීහුන්නකි මිගොතම් මිකන්තත්තක ඊමාන් වා මිහුන්නකි එයි හිදායතක මතී තිබෙ මිහුන්නකි එබෑ මිහුන්ගේ වෙරස් කලාංග හදරතුම් වා හිදායතක මතී තිබෙ මිහුන්නකි මිබෑ මිහුන්නේ ව උලායික හුමුල් මුෆ්ලිහූන් අදි කාමියාබු ලිබිකම් වා බය කියස්මි වෑමි අදි කාමියාබු ලිබිකම් වා මිහුන්න කියස්මි වෑමි හොන්න මිදෙන්නෙමුණු සිෆතන් එකුලෙවිගම් වා මුමිනුන්නකි ඒ අල්ලාහ්ගේ හදරතුන් වා හිදායතුක මතිත්ති මිහුන්නකි අදි ගියාමෙද්දෝහක කාමියාබු ලිබිකම් වානේ බය කියවස් මිබෑමි හොන්නේ දැන් අල්ලාහ් සුබ්හානහු තාලා ෆට්ටවනි කාෆරුන්ගේ වාහක. දෙය ආයතක මෙහෙම මාදම ඒ වාහක කුරියක් ගෙන්දානේ. දැන් මියද සුවාල් දීනි සුවාලා ජවාබ්. අයි අනේ මී ඉන්දියාග ඔන්නාන බුරලෙව කියාරටන් ඉරරුගා උෆෙදුනු ඉස්ලාමී ජමාත් ඉස්ලාම් කම දවවා කුරි ජමාත් එමිහුන කියනි බුරලෙවි එමිහුන්ගේ ෆරාතුන් ආසොයි කමෙන් එයි මවුලූදු මවුලූද කි එමිහුන්ගේ ෆරාතුන් ආසොයි කමෙ එමිහුන්න කි එයි දුනියේගේ ඉල්මෙරින් විදාලවා ගොතුග හම මුෂ්රිකුන් මුෂ්රිකු මක්කාගේ මුෂ්රිකුන් එමිහුනක එබ්වස් ෆරගෙන්නේ එමිහුන්න කියයි ගබුරන් නතුරු පුනේ ගබුර දුවා කොන් හදා මිහුන් එමිහුන්ගේ බයි මිස්කිත්තා හුග ගබුරවසෝ මිස්කිත්තා හුග ඒගේ අසරම හිරි දිවි රාජ්‍ය වෙස් කොෆා දිවි රාජ්‍යයේ ස්කුරීග අලාෆුර හුරිහා මිස්කිතන් අලාෆුර ගබුරස්ථාන හුග හුරිහා මිස්කිත හුරිහාර රකෝ බකි මී රහබ කන්නේ හුරිහාර රකෝ ආලේ කොට කුරීග එමෙ ඒ හිසාබුන් මිතන අනේ දිවි රාජ්‍ය මේ කන්තන් ආසමි යති මවලුද කන්ත එමිහුන්ගේ අකීදාග වා ගොතුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අදී අවහාරෙන් නොවේ ದಿವೆಹಿಂಗೇಸ್ ಬೈ ಎಮಿಹುಂಗೆ ಅಕೀದಾ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದಿ ಅವಹಾರ ನವಾಕಮ ಎ ಮೌಲೂದ್ ಕಿಯಾ ಬಗತುಗ ಎಮಿಹುಂ ಎಬುನನಿ ಮೌಲೂದ್ ಕಿಯಾ ಬಗತುಗ ಎಮಿಹುಂ ಎಬುನನಿ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಹಾದಿರುವೆ ಮಿರಾಜ್ ಮೌಲೂದ್ ಕನ್ನೆ ಎಬುನನಿ ಎವಗತು ಎತೆದ್ವನಿ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಅಡಾಗನ್ನವಾ ಬಗತುಗ ಮಿತೆದ್ವನಿ ei hama shiruku rasulullah sallallahu alaihi wasallam evani fahama insanun avhara wa fadan ekalege fana wes evani avhara sabaki ekale fana ki insane miadu algono meone ekale fana insanegge darajain බේරකොෆා එහෙන් දරජයකන් කලේ ෆාන ලාම් වෙග අලගොඩ මේ මසයි කුරානි මක්කාගේ මුෂ්රිකුන් ඊමාන් නොවිය කලේ ෆාන ඉන්සානක වීමා එකම අලගොඩ මේ මෙවලනි කලේ ෆාන ඉන්සානක දරජයන් මති කුරාන එහෙන් මේ කලේ ෆාන හුදු හදීස් ෆුරාන ලා තුතුරුනි කමා අතරතින් නසාර ඉබ්න මරියම් තියබෑමෙන් තිමන් කලේ ෆාන මායික්කොන් හිතමුග හද්දු ෆානලාගේ නුදාරේ ඊසාගේ ෆානා දේතරේගේ නසාරන් හද්දු ෆානලා දියපදා එමිහුන් එමෙපොන් ඉසාක ෆාන මති කුරම මති කුරම ගොස් ඉලාහුගේ දරජා දින ඉලාහුවන්තකමගේ දරජා ඉසාක ෆානක් දින නසෝරා එමිහුන් පුරානි ඉන්නල්ලාහ සාලිසු සලාස අල්ලාහි තින් ඉලාහුන් කුරෙන් ඉලාහ එන් ඉලාහකි මරියම් ඊසා දෙන් අල්ලාහ එමිහුන් පුරානි ඉලාහුගේ දරජා දින එහෙම රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම එකම මනා කුරව වැෆියොත් ඒකලේ ෆාන කේයි ඉන්සාන එම් එකලේ ෆාන සම අවහාරේ වඩාගෙන් ෆා වනි හම අලගොඬුමෙන් ගෙතරෙ මිස්තකුම් මෙමරුවා ෆදායි කලිෆාන්ස් අවහාර වැඩා. එතන කෙනෙක් කලිෆාන්ස් ස්වර්ග වැඩාගෙන ස්වර්ගය අදි වැඩ එන්න ගන්නවා කලිෆාන්ස් ස්වර්ගය කලිෆාන්ස් වැඩා ගන්නවානේ කියාම ඉද්වහුග. කලිෆාන් වනේ අවහාරය. ෆකුර්ආන් කල්ලාහ් කරෝනේ. ඉන්නක මයිතුන් ව ඉන්නහම් මයිතුන්. කලේක ෆානස් මර්වාන එමිහම් වස් මර්වාන. කලේක ෆාන කිස් මර්වාන මිහකේ එමිහම් වස් මර්වාන. මේ මිහම් මර්වා ෆලේ කලිෆාන්ස් මර්වාන. එහෙම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වස්වනි අවහාර වේෆා එකලේග ෆානු හාදිර් වාකම කබූලුකුම් ඉතිගාද කුරුමකි ඒ ශරීක කුරුන් අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆයෙන් ඒ දෙවුනි අල්ලාහ්ගේ රසූලා වරක් ගිනන් එවහාර මිකන්දත්ත වේෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මයි කුරුමුග හද්දු ෆානලා ෆවනි බයම්මියෝ එකලේක ෆාන හයිගතුක ලෝබි කුරන් ජෙහෙ ගොතක නූන් අලකොන මෙන්න මි ලෝබි කුරවනි එකලේ ෆාන ලෝබි කුරුමකි එකලේ ෆාන තබාවුන් එකලේ ෆාන ගෙනස්ත වෙච්ච එක තබාවුන් එකනේ ෆානුක සුන්නතුක කොලොෆාන් ජහම වුණනේ එකනේ ෆාන අහරමෙන් ලෝබිවම එකනේ ෆාන අංගවය ෆාන වාගොත මි කන්තම් මි කුරානේ එකනේ ෆාන මනා කුරව්වා ෆොරි ගොත්තක එකනේ ෆාන හදීස් වල කුරානේ ගබුරු මතී බිනාකොක් ගන්නවාන එව්ස් මිය කිතම් මෙ මායි මියකස් ගබුරු මතී බිනාකොක් ගන්නවාන එකම කොල කොන්න මගේ ආඛිලා ගබුරු මතී යාලගොන්න කන්නේ මායි මිහෙක්කම් වෙ සේනා දෙතරේ කව්වලෝ කන්තක් කුරවෙනි මාමලයි මලාකෙබ්බ කරන කුරවන්නේ කොන් ගොතහක් කම් වෙස්නේ කියන ගබුරු මතී වලි වෙරි එක කියා ෆේනා ගබුරු මතී බිනා කුරානේ බොඩෝ සියාරත් මනා කර බාෆරකන් එහෙම විම රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වඩා ගන්නවාන කම ඉතිකාද කුරුම් ඒ ශිරුකේ දැන් මවලුදු කීම කි ඒ බිදුයෙන් ඒ බොඩු බිදුයෙන් ખુરાෆි කමෙන් ඒ එකන් කුරා මෙහුනන් අල්ලාහ් අසාබු දෙවාන් සවාබෙන් නුලිබේ සවබකි ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යකලේෆන අස්සාබේ කලකුස් තාබීබේ කලකුස් තබා තාබීබේ කරස් ඉමාම් වරබේ කලකුස් කුරවෑ ෆූරි කමෙන් නෝන් ඒ කී මවලුදු කීම කී এক আলগন্ডমে একামি কোন রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম থেকে লোবি বে কিয়েন দাওয়া কোকে মি কুরআনি একান হাইগত গলগন নমে রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম থেকে লোবি একানি ফান থেকে লোবি বানাম মিকান কুরআন হে অতি গুরুয়ান গো আল্লাহ আঙ্গা একানি ফান তাবাওয়া আসে একানি ফান থেকে লোবি উমাকি එහෙම ඒගොත කන්තක් කරන් ජෙහන ඒගොතකස් මාලූදු කිය මාවලූදු කියුම් එයි බිදවය කොල්ලු බිදවතින් ලලා රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කොම්මෙ බිදවය වනි මග්ෆරතුමුගේ තෙරේගේ අදි කොම්මෙ මග්ෆරතුම වනි නරකයගේ algonun banammi dini goton kamek kuraro ekan sabitu veto rasulullah sallallahu alaihi wasallam kenwa ta ashabe kalunga kibain sabitu veto algonun banammi sabitu nuwa kamek koggennuwana dinaku yaamidnoh ka allah subhanahu qur'an kiwen hemikan kare kuri kon dalile ke macce bina kon ki ke kon jawab de e bami hunne kawsaru aruge kæringe waki kolle weni e bami hun kawsaru aruge fembuimuga nasibe se menanu libe dinuga mi bidwatan hadami hun ආකන්තත්තම් එව්ස් දලීලෙන් හුජ්ජතෙන් නැති දීනු ගමිකන්තක් කුරා මේ හොන්න ගියාමෙත් දොහක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හවදු කවතරම් ෆෙම්බුයිමුක නසීබ වස්නු ලිබේනේනා එම වර රක්කා තිරවන් ජෙහෙ මස්සලතම් මෙහුන්නනි දීනුක කන්තත්තහුක ගොතුගමි කුරාමුම් මිදන්නේ මිහාර මුංකරයි রাসূলুল্লাহ হাদিস কুলকানি যা কাতিয়াবা আমি করে মিহাকা মুনকার ফেনি জিয়া ফালি ইউগাইরু বিয়াদিহি এতি আতুম মানা কুরাশ فإن لم تستطيع فبلسانه فإن لم يستطيع فبلسانه دين مي أتون كولا دانا ويجن نوانيا أتون إمانا كورون كولا دانا ويجن نوانيا دلون منا كوراش فإن لم يستطيع فبقلبه دلون මනාකර මුක කුල දානකන් ලිවිකන් වඤ්ඤා හිතුම් මනාකරාර වදාලික අදාෆුල් ඊමාන් ඒ ඊමාන් කම කෙමෙ දහු දරජයකි ඒගේ ෆහතකන් නැතේ ඊමාන් කම රසූලුල්ලාහ සාදිස් ෆෝකරා වලයිස වරා අදාලික හබ්බත ඛර්දලි මින් ඊමාන් ඒගේ ෆහතක ඊමාන් කමගේ ජර්රෙවස් නුවේ වාගේ කි හිතුම් එම්ම කුඩවෙගෙන් එයන් ඉන්කාර නොකරා මීහාගේ හිතකු එවස් ඊමාන් කමෙන් නුවේ මෙහර මිසාලකක් දෙම් මුන්කරයි මනාකරමුගේ වර බොඩ මුන්කරාතක ෆෝරා ෆානෙන් ඊවඤ්ඤා එකක් මනා හොගෙන්නවානේ baik kan tatam misalka bay munkarain mana kurumun atum misalka mana kurumun eba enge nikamuge sababun evur bodumun karate vedanakama ehem vejjia e munkarain mana kurun ehi munkarate ke ilmerum idalwan en munkarain mana kurumaki munkarate ke mibune chengicche a munkarate mana kurumun ege sababun evur bodumun karataka vasilwana hen hiwanya e munkarain mana kurumaki munkarate එන්තවාන ඒක සව බොඩ මුන් කරාතේ ගවනි කුමේ දැන් මිස්කිතුක මිසාලේ කන්ත මිහාර කුරුන්ජි හේන සරකාර මනා කුරන්ජි හේන මිහාර හකීගතුව ඔෆීහුම් මනා කුරන්ජි හේන එෆද බිදවතන් හදායරෝ මිහාර බොඩති ඉල්මරින් මෙසකන් ගවනි බයාන් කුරවවාස මේ දිවෙහි රාජ්‍ය වඩාගෙන තිබ්බ ඉල්මරින් තැසෙවනි එකම් බයාන් කුරවවාස සරකාරමස් බයාන් කුරවවායි වරක් ගින කන්තත්ත එකම බෙහෙ බයෙන් කුරාෆි කන්තත්ත බයාන් කොෆී ඒ දීනු කොයි කන්තත්ත කෙන්නුනේ معلول අස්තග්ෆිරුල්ලාහ ඒ බොඩු ෆාෆයි කුදිනා බොඩු ෆාෆයෙන් ඒ ඒ මාළුදුක බෑවරි මිහකොසේ බෑවරි බොඩු ෆාෆයෙක්ග බොඩු ෆාෆයෙක්ග මිකන් හොම්මೆ කියවෑගෙන් හොරකොම මිහක අතවහ තියබෑමි කියවෑගෙන් ඈස්වර දීනිගේ දීනු දීනි ඉල්මු හාසිරුවගෙන් ඈස්වර මිහුගාතු අහම්වි මාළුතු කීමයි කොන් කාල කමෙත්තෝ මේ කියා මිහුන කී කාරියම කුරහා කුදින් බොනම් වි ඒ දීනුගේ ඉල්මු හාසිරුවගෙන් තිබි බයත්තෝ දීනුගේ ඉල්මු හාසිරුවගෙන් හොර මිහක මාළුතු කියුන් ඒ හොත්ත කමෙක්කම ගනු පුනාන දීනුගේ ඉල්මු හාසිරුවගෙන් හොර මිය එමෙහ කුරණ දීනුව කමෙක ගොතුග ඒකන්ත ඒ බොඩු ෆාෆයෙන් ඒ බිදුවයි බිදුවයි කි ෆාෆයි සුන්නතුගේ ඉදිකොළ ඒ බිදුවා බිදුවයි කි සුන්නතුගේ ඉදිකොළ එකම් ෆතුරම් මසයිකෝ ෆිමීහා වසුරි වර බොඩති අසාබ් අලුගොණ බලන්නවා නමාදු බරාබරක් කුරුමා රෝද බරාබරන් හිෆ්මා zakat දිනුමා මිකාරකන්ත රසූලුල්ලාහ් හදීස් රකන ෆහු සමානන් ආසන්නානේ මිහු නමාත් තමා ගිනන් කුරාන අස්සාබය කන නවර ගිනන් නමාද කුරානේ කඩේ තියබෑ මිහු නවර ගිනන් රෝද හිෆානේ zakat දේනේ කම කොයි මිහුන්ගේ හේව අමල තම් මි හිසාබුන් කරුම් මි හිසාබ මච්චකන් නාරාන අල්ලාහ් සුබ්හානහු තාලා කබූලෙන් නුකුරබානේ කොම්මියකසසේ බිදවයි තල්කීන් ආ තල්කීනු මි අස්ලු අරයිබහුග තල්කීනු කියන්නේ ෂහාදල්ලා දිනුමා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆගන් ලක්කිනු මෞතාකුම් බිලා ඉලාහා ඉල්ලල්ලාහ් තියබාමිහුන් තියබාමිහුන් ගතරේ මර්වා මිහුන්න ෂහාදතුග කලිමෙන් තල්කීනු කුරාෂේ තල්කීනුගේ අරබි මානය කි ඒ ලක්කන යුලක්කිනු තල්කීන් තල්කීනුගේ මානය කි අරබි ලෆ්සෙත්තයි තල්කීනුගේ අස්ලු මානය කි ෂහාදල්ලා දිනු දැන් දිවෙහින් යතරේක තල්කීනු මි කියනී මහාන ಗಬರುಗ ಕವ್ವಳುಗ ಮಯ್ಯಿತ ವಳಲುಮ ಫಹು ಎ ಮಹಾನಗಾತುಗ ತಿಬೆಗೆಮ್ಮಿ ಕಿಯಾ ಬಂದಿವರಮ್ಮಿ ಕಿಯನಿ තල්කීනු. ඒගේ අලගොඩම ඒක මානය විශ්නාලෑෆිය සිගෙන බාතිලි වෙච්ච එක. ඒක මානය විශ්නාලෑෆිය. ඒක මාන එවස් බේෆලකු බෙලිතෝ. ඒගේ මානයන් එවස් බේෆලකු විශ්නාලිතෝ. ඒ කියමුග කුරින්. එම්මෙ මෙ තල්කීන් කෙන් ජීහේන කියන් ජීහේන. ඒක මේක මාන ඒ කියන් ජීහේන පුනා මීහා කෑරිග හම්වි ඒක මානයකි කොබෑතෝ. තල්කීනුක මානයකි. ඒගේ මියොන්නනේ මජ්ජිතාය මේ වාහක දක්කන්නේ මජ්ජිතාය ඒ කල් අල්ලාහගේ අලාය අල්ලාහගේ අලාගේ අලාය අල්ලාහගේ අංහින් අලාගේ අලාය කලේ ගාත මලායකතුන් ආම කලේ මියනි කොතක ජවාබ් දෙරේ මිකොත සුවාල් කුරිම මිහෙන් ජවාබ් දෙරේ බලමි ටෙස්ට් එක මි ස්කූල් එක ඉෂින් දෙන්න ඕනේ විතේ කුජ්ජෝ කාරි කම්ෆත් කම්ෆෙක් කාරි ගොස් මිහෙන් ලියාෂේ කලේ මිහෙන් ලියාරේ හෙම්පුනේ දෙන්නේ ena yetimaru feena yan allah tawfiq devvigotaka jawab de ena duniyage nuba kon ule fawana alu kondu men eta mahana karite ben kitam mecche kiya har bunja kaseena kanno kiyen adi rasulullah hadis fol konne ena kan nuivene ena kan nuivene mayyitayan hama ekani iveni allah subhanahu wa taala ivadi fi tanegga ei emme tanegga iveni mayyitaya maruma fahaku mayyitaakan evves ihsas evves nuwana kitamara vikiyas teliyas kahribindias eke komme kame kuriyas ini ege dalila kiya harme janawaro chi zabah ko fege mastaka chi korayan kakkaage mikani as saawbe kalunge aqida ki wesei abdullah ibn zubair enge en kanne kuriya be be fulun naves ei rasulullah sallallahu alaihi wasallam sahabi be kalen ei abdullah ibn zubair ekalege faanu gatul kuravikaku ಹಜ್ಜಾಜ್ ಇಬ್ನು ಯೂಸುಫ್ ಹಜ್ಜಾಜ್ ಇಬ್ನು ಯೂಸುಫ್ ಮಕ್ಕಾಹಿ ಸೋರ ಕುರಿ ಮಕ್ಕಾಹಿ ಸೋರ ಕೊಫ್ಫೈ ಕಲೀಫಾನ ಹಾ ಗುರಾಮ ಕುರವ್ಯ ಕಲೀಫಾನು ಕಲೀಫಾನು ಗೆ ಕೊಳವ್ವೆ ದೆ ವಡಾಗತಿ ವೆದೆ ವಡಾಗನೆ ಅಸ್ಮಾ ಏಕ ಏಕ ಏಗೆ ಫಾನುಗೆ ಮಮ್ಮಾ ಫಲಕಿ ಅಸ್ಮಾ ಬಿಂತ ಅಬೀ ಬಕರ್ ಅವು ಬಕರ್ಗೆ ಫಾನುಗೆ ದರಿ ಅಸ್ಮಾ ಏರು ಕಮನಾ ಹುನ್ನವಿ ಲೋಫಂ ವೆಫಾ ಮಮ್ಮಯ ಮಿದನೆ ಮಮ್ಮಾಯ ತಿಮನ್ನ ಬಿರುಗಣ್ಣನಿ ತಿಮನ್ನ ಗತುಲು ಕುರುಮಫ್ಫ ಹೋಯೆ ಮಿಹುಂ ತಿಮನ್ನಗೆ ಹಾಶಿಗಂಡ ಹದಾಫಾನೆ ಗೊತಕಾಮೆದುವೆ අස්මා විදාලවන කි අවබකරුගේ දරිකලුම් දරිකම්බලුම් මි අස්මා බින්ති අබී බකර් අස්මා විදාන දරිෆුර නුෆෙනේ හෙයේ මිස්තකුන් නාම් සූෆි සබහ කොෆා එයන් එහෙර හදාරයිච් ඒක මස් කොල කොරා අදි හූනු ෆෙනුම් කක්කලනි කාලනි ඒක මානකි මරුම ෆෝ දරිෆුල ගහරකට කොම්මේ ගොතෙන් හෙදකස් දරිෆුල කංගෙ විස් කමෙන්නු ආනේ e mayyita kan nuwa sivena ivvitana eggamenu yanaka ashabe kanuge aqida mayyitunna niwena kamuge badru hanguramaage doh rasulullah sallallahu alaihi wasallam e teren gatuluwi mihun bodu waluganda kan eli uriyami abu jahul men shaiba men uriyami bodu waluganda kan eli alafe waluganda tumfai macca mutti wadagen rasulullah hadis fukurawani hal wajadtum ma wa'ada rabbukum haqqan inna wajadna ma wa'adana rabbuna haqqan tebamenu tebamigu raskanaga wa'adu kuravita ecce tedugotuga dekefin heyye harmana harman ras kalan ge wadu kuravi kanta tedu gotu ga deke fimu e ehindu margu fanu hayran fedana e allah rasula e mihun e marwa fatiba eke ehindu rasulullah sallallahu alaihi wasallam miwagutu timan kalek fanu midekki wahaka e mihun navura bodak kalek fanu kasni vene ege manake allah e wagutu e mihun nan hitama ege gotu ga ivvevi rasulullah sallallahu alaihi wasallam basfu margu fanu sebenge ma yituna ni veneka emen qur'an ga sallallahu alaihi wasallam innaka la tusmi'ul mauta innak innaka la tusmi'u man kalifan kam marwafa mihun kan niwene wama anta bimusmi'in man fil qubur kalifan ka kaburu gawa mihun kan niwene වාගේ කබ්වල ගවා මිහුන කන් නීවේනේ එහෙම අල්ලාහ් සුබ්හානහු තාලා ඉව්වවා දෙව්වා ෆි තනෙක් ගමෙනුවි මජිතායක නීවේන walulah fada wagutuga fiyawalu tahuge adu allah iwan ei majita mihar enang angade vi allah subhanahu taala kale walulah fe emmen kale du kolla fa mihar kale tioti hama ekanye evves mihau kale yakam madadu kurumatta kana annane miya do tihama kale gehe wamaleke e wagutu enang hisas kodde matta allah subhanahu taala iwan miistakum walulah fa hin en mihun da yero fiyawalu tahuge adu e wagut rasulullah sallallahu alaihi wasallam sahabiyak wala lawwa wada gannam hadis ful kurawani ena ahane tiya ba mehunge ti fiyawala tahuge ado mihar malaika be kalun ena ga tan atwejje kalemen ena sabitu kan devman edi allah adduwa kurash rasulullah sallallahu alaihi wasallam hadis ful kurawani ena sabitu kan devman edi allah adduwa kurar algonun gabur kare gos ena karam kan mihen kiya ashe ehen kiya ashe mihen kiya ena kare ke mi kiyani ege mane kimi එම්ම මේ රංගල වෙච්ච තේද නෙමියකු හදාෆෙන් එච්චෙන් ඒ සොහ්හා එච්චෙන් නූන් ඒ කි තල්කීන කි ඒ බයකු හදාෆොයින් එච්චෙන් ඒ එබේ මිහුන් අමිල්ල ඉබාරාතකුන් ලියෆොයින් එච්චෙන් ඒ එක්ගොතක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සාබිත් වා එච්චෙන් නු එවගොතු එන දුආ කොද්දෙන් ජෙහෙනි දුආ අල්ලාහ් ගේ හදරත් දුආ කොද්දෙන් ජෙහෙනි اللهم اغفر له وارحمه وعافه واعف عنه واكرم نزله ووسع مدخله واغسله بالماء والسلام مي දුආ තන් එබහරි එතාංග කියන් ජෙහෙ දුආ ත කියන්ඥා එන්නුනි හැම එකනි මි ජනාසාගා kahre namaz ga dua fude eta kom hen eh, dua ennu kuriyagas e kahre namaz asu dua kurav mal levvi rasulullah sallallahu alaihi wasallam etanga madennu kurav walula wada gannawa mum hadis pul kuravane ena mihar sawal kuravene ena sabitu kan devunga tiyawa hen dua koddesh ebrahim is kitafahun asanaka dua koddena sena එහෙම එතංගේ කිය තල්කීන කියයි සාබිත වෙච්චෙන් නෝන් එයි කි ශරියතුන් සාබිතෙන් නෝන් සාබිත වෙච්ච හොදේ තමසයි කුරෙහි දුවා ෆොත්ත සොහ දුවා ෆොත්ත ලියවි ෆේ බහරි ඒ හෝදා කන්නෝලේ evves mihaaku e hodaaka masakkaten nokore sohha ecchi fene to bala me mihun hadafur ecchi ecchi ta mihar hori waki koffa boda tilmu eri mihun hadafur ecchi sa rasulullah sallallahu alaihi wasallam hun saabitu ecchi sa foi for kiyo matta ඒ ආයිලාරිය මිහුන් කුරි ෆන්තත වජීෆාම ෆාසා හොද මට්ටකා මිස්තහුන් කුරි කන්තත කුරිගේ ජාහිලුන්ගේ ජාහිලුකමුන් නාජයිස් ෆයිදා මිහුන් උෆුලි ජාහිලුන්ගේ ජාහිලුකම මිස්තකුන් උලාකු ජාහිලු කුරිගේ රාජ්‍යේක මිහාරුණෙන් එකම මිහාරු මිහුන්න එංගෙන් ෆෙරිම එක්කල මිස්තකුන් එංගේ එංගේ කමද්දවවා කුරි මිස්තකුන් මිහාරු මිහුන්න ස්නෙෆෙන්නාක ගිනා මිහුන්න ෆොයිෆොර කියමුගේ හැම ලාරිය ෆයසා මිහුන් කෝරි කන්තත්තන් එයි කිහා ෆයසාෙන් එනන් ඉපදෙවේ ඒ හැම හරාන් එච්චි එයි හරාන් එච්චි එයි ඒ හැම හරාන් ගොතක හොදේ ෆයසා ඒ කුදින්නේ එක් ගොතක සලාලෙන් නොවානේ ගොතකන්තක් කොගෙන් හොදා ෆයසා මිහුන් ෆයසා ටකා කුරීගේ මි ෆාලු බෙලුමා මිහුරිහා කම කුරමුන් දියයි ෆයසා ටකා හඳාම් බහට්ටන් ජේ හරි ගණ්ඩන් එම්මෙ හරාන් ගොතුග එම්මෙ එතිකොල දුව්වාල වුණ සාලිස් දුවහුගේ අලකන් අල්ලාහ් කබූලෙන් කුරබ්බාන් සාලිස් දුවහුගේ අලකන් කුඩ වෙස් ජර්රෙග්ගේ එතිකොල මඩ දුව්වාලියස් හරාන් ගොතුග හරාන් එච්ච මාලගොණ බලම්වි අදි හරාන් ගොතුග මස්ජහා ෆී හරි ගණ්ඩුග කිනවාන් ෆණ්ඩිතේ දුමාමි කහලකන්තත්ත ඛුරාෆි කන්තත්ත කොග්ගෙ මිහොම් මිහෝදා ෆාසා කෑබොය උලේ මීහා ඒන බොඩුවේ ෆයන මුස්කුලි උමුරා හැමෙද්දී ඉෆාසයන කෑන් ඒ මුලි ගෑගේ ජහෆුර මස්සුරි ඉෆාසයන් ජහගේ අල්ලාහ් සුබ්හානහු තාලා ගේනගේ එවස් දුආ එවස් ඉජාබෙන් කුරබාන් එද්දෝ අල්ලාහගේ හදරතන් මීහක් වාස් බෝහිර ෆහාත ඇත්තල වා ෆාහිර ෆහාත ඇත්තල අල්ලාහගේ හදරතන් ආස් යා රබ්බි යා රබ්බි කියා දුවා මි කුරානේ මූසා ගෆන දන්නේ අල්ලාහ ඒනා හිරි අල්ලාහගේ හදරතන් ඒ හාලතුක යාස් අල්ලාහගේ හදරතන් නිකමෙති කමායක වෙනා දුවා කුරානේ එනාගේ දුවා කිව්වේ හේ ජාමන කුරානේ අල්ලාහ් කුරවණ කීක ඒ මූසාය ඒන කණී හරාන් එච්චිස්සේ ලණී හරාන් එච්චිස්සේ බොණී හරාන් එච්චිස්සේ ඒන ගෑග ජහාෆ හුරියා හුරි මහෙන් හෙරි හරාන් ගොතු ගෑ ජහාෆ අන්නා යුස්තජාබ් ලහු කිහිනෙන් හෙදෙන් ඒනගේ දුවා තිමන් අල්ලාහ් ජාබ් කොත්තෙබ්බා නොකුරබාන එපද මිහුන්ගේ දුවාවස් අල්ලාහ් සුබ්හානහු තාලා ජාබෙන් කුරබාන එහෙම විස්නම් වි අලගොන මෙන් හලාල් තකෙත් කෙවේතෝ නිෆද කන්තත්තක් කොග්ගෙන් ෆොයිෆොර කියව මා ෆණ්ඩිත හෙදු හදා දිනු මා ෆාලු බලා දිනු මා නිකහල කන්තත්ත කුරුමකී එයි හුස් ખુરાෆි කන්තත්ත බිදව බිදවය කන්තත්ත කොබා එව්වස් මීහක් වේග මච්ච දලීල බයන් කුරිතා එව්වස් දලීල ෆොයි ෆොරි කියම බුනම් වි රසූලුල්ලාහ් සම හදිස් අරිහුන් දලීල ගෙනස් බලාරති කියවමුගේ මච්ච සාවිතවා දලීල නේ ගේන කා කින දක්කානි ඔයගෙන් තා දෙක්කේනි ති තල්කීනු කියමුගේ මච්ච දලීල ගෙනස් ති බලා රසූලුල්ලාහ් ගුර්වානා සුන්නතුන් දලීල ගුර්වාන කියබෙන් අල්ලාහ් අංග වහනුන් රසූලුල්ලාහ් සුන්නතු කියබෙන් හේති adi evaru du ko rasulullah sallallahu alaihi wasallam ashabe kale hukuravvi ne දැන් කීප වලගොන කුරම්බි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දෙකේ එම්මේ ලෝභය වඩාගෙන බෑ කිය අසාවේ කලුන් ඒ බේකලුන් නුකරවවාමලෙන් අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගයේ එම්මේ මතී දරජත දෙවි ඒ බේකලුන ඒ බේකලුන් නුකරවවාමලෙන් අලගොන කුරන් ජෙහෙත ජෙහෙත කුරන් දීනි කමේ ගොතුක නුජෙහෙන කුරාක එබේකලුන් එයි හුරිහා හිව මලෙග්ග හිප්පේ වේකලුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිතම්මෙ කුඩකමෙස් සාබිතිවස් දහිවති කමායක කමුක හිප්පේ වේකලුන් එයි එබේකලුන් නොකරව්‍ය අමලෙන් අලගොන්න මෙන් කුරන් ජෙහෙත නුස් ජෙහෙන කුරා එහෙම අල්ලාහ් සුබ්හානහු තාලා වහී කුරානි ෆයින් ආමනු බිමිස්ලිමා ආමන්තුම් බිහි ෆකද් ඉහ්තදව් එමීහුම් වස් තියබෑමි හුන් තිය ඊමාම් වෙතිබි ගොත ඊමාම් වෙජ්ජියා තියබෑමි හුන රසූලුල්ලාහි වහී කුරානි අස්හාබේ කලුන්නා තිය රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අස්හාබේ කලුන් ඊමාන් වෙතිය තිබි ගොත එමිහොන් ඊමාන් වෙජ්ජී ආය හිදායි ලිබුණු කම ගවාන එහෙන් නුනවාන එහෙන් නුනවාන හිදායි ලිබුණු ෆයින් තවල්ලෝ ෆයින්නමා හුම් ෆී ශිකාක් දැන් එමිහොන් කම මෝනු අම්බරාලා ෆියක තියබෑමෙන් ති උලුණු ගොතන් නූලේ හෙන් කම කුලන් අබදුව සුලන් අරාරමක් ගෙතරේග අබදුවස් නාන්නානේ තෙතුමක එමිහොන් නේ කාරණමාදුක දුවාමින්නනී ඉන්නනි තිම්වන තක්බීරෆහු තිම්වන තක්බීරු කියාෆ දෙම්මිය ති දුආ කුරාන වරක කුණවිම ඊතාගේ මච්ච දුආ දෙම් හතරවන තක්බීරු කියා දෙන් ජනි සලා සලාන් දින වෆා කුදෙන් ඉතුරු දුආන් ඊතාකුනේ ඉතුරු දුආන් ඊතාකුනේ සාවිතා කුරාන හැ දුආ කුරම් වි තිම්වන තක්බීරෆහු දෙම්මි කුරානි දුආ එවස් නොමි කුරානි ගියාමෙත් දෝක අල්ලාහ් සුබ්හානහු වතාලා ගියාමතුගේ මන්සරේ آك الله سبحانه وتعالى يقول وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم වතර මලායිකත හාෆින කලේ ෆන ෆිනි වඩාගෙනවන ගියාමිද්දහම මලායික බේකනුන් අර්ශුක වටාගෙන තවාෆ් කරවනිකෝ අතවා ඒ තම්මි කියනී එතාංග දුවා එවස් නෝම්මි කියනී කියෙන් ඒ කාරිනමා දකා එවස් ගුළුමෙන් හුරිවස් ආයතෙන්නු එතාංගමි කියනී කියේ දැන් එවස් තනෙක්ග මාලියකවස් නු කියේ මීහකෝ ඒ ඉස්ලාම මර්කසුක මහමුන් අබ්දුල් කයිම් වස් නු කියේ විදාලන්න ඔය දුවා. එයාලගොන්න කුරින් මොහමඩ් අබ්දුල් කයිම් ෆාතු කරනවාද මිදියා හරුගේ චුට්ටියන් ඇසුරියලු. නොකියයි දුවා. එකමිරර හරුගේ ඒවා කියේ දුවා. ඒ කියාගෙන වනේ එකතුක සාබිතුණු වායච්ච. කරනවාදුගේ එවස් දලීලෙක් දක්කම් විය දුවා සාබිත්. නින්නා. ආ තුම් ජීනා සොලවයි ආයේ හැම මියුම් හදා ෆොරෙච්චිලා ආරීගේ බේනමුග සොලවයි ඒති ආසෝති කුරිම්මි දෙන්නු ෆදම් බුරෙලෙවින්ගේ ෆරාතු ඉන්දියාන් ආසෝ එක්කන් දත්තන් එමි සොලෙවයි ෆාතියා ඉන්දියාන් අරබිගම මකුම් වස්නු අරබි තනකුම් වස්නු ආසෝති ඉන්දියා මියුන් හදා ෆුරෙච්චි දිහ රාජ්‍යං ආස්මති කුරීග ඉන්දියා ගොතන් හුන්නා ලියෆවස් ඉන්දියා ලියුන් හුන්නා ලියෆ ඉන්දියා හතිම ෆෙන්නා කන්නේ කොරියා කුදින්න ඉන්දියාගේ ලියුන් ගන්නෝ ඒ ලියුම් හුන්නා නේරුගේ දුවාත වෙල්ලිෆ ඉන්දියාන් ආසුරු එච්චි බුරෙලෙවින් කියා බයකුමි ෆෙහිෆා කුඩි ඔලයන් උලේ බයෙන් ඒ miskittawge mi honna miskittagga burustangge mi hosbina kurane amma huri ha kamen alugandu tajriba ko findi heraje alugandu pakistan ko ulunin an harwande etange sonnane burelivin emme ginawane muslime gotuge emme ginawane burelivin emiyunge kantattan alugandu tirasa kurin etange huregen දිවිහි රාජ්‍යයේ කන්තත්තක බැලීරු ඉස්ලාමික කන්තත්තක බැලීරු වෙස් ෆරගන්නේ දිවිහි රාජ්‍යයේ කුරීග මිස්තම් කුරමුන් අයි හැම එමීහුන් කුරි කන්තත්ත ශිරුකුතක හුරාෆි කන්තත්තක මුලින් වෙස් එමීහු කිමෙන් සාබිත කන්තත්ත අලගොණ බෙලිර එමිහුග කිවන්දි රාජ්‍ය ඉස්ලාම් කන් ඇස්මියොති අරබි තනකුන්නු එහෙමම එයි මේ සලවායි ෆාතිහා කිමි කොන්තා කුන් සතුන් ජීනා සලවාතකාන සලවාතකා සලවායි මෙතින් මේ සලවාත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඒ ඉබ්‍රාහීම සලවායි රසූලුල්ලාහි සමාදී ෆකන තෙබෑ මෙහුන් සලවායි කියවාරේ දැන් අසාබය කන දන්නන කිහිනෙන් හේ සලවායි කියවාන හරමින් දැන් යකූලු ඉදාල වාරේ මේ අල්ලාහුම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මද් කමා සල්ලයිත අලා ඉබ්‍රාහීම වඅලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද් අල්ලාහුම බාරික අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්‍රාහීම වأලා ආලි ඉබ්‍රාහීම ඉන්නක හමීදුම් මජීද් මේ සලවාතකි මේ සලවාතකි ඉබ්‍රාහීම සලවා මේ සලවාතකි දෙන්ති හදා හෙදිෆතිහිර සලවාත තහකකි එයි හැම මීහුන් අමිල්ලෙන් හදා ෆුරෙච්චි එච්චිත කියාගෙන මීහුන් ජීව බරකුරණේ හරහන් එච්චි ජීවක් උදින්නේ එළනේ heunuwane ecchi bandadduga giyamet do Allah subhanahu wa ta'ala kantattaga behtun suwal kurwan ema solewain gotake solewata kimi em ben lemveri ko simdal bani Allah subhanahu wa ta'ala solewa kiyam bani fardu kurwa wajib kurwa komme muslim ekma cha kik Allah kurwan inna Allah wa malaikatahu yusalluna ala nabi hama karun malaike be Allah subhanahu wa ta'ala kalange malaike be kalun solewa ilwa kalange rasulage macha ya ayyuhalladhina amanu e imam be jemistakunne sallu alayhi wa sallimu taslima tiyaba mihim bas එකලේ ෆානස් මච්ච සලාලේ මගේ දුවා කුරාහ සලාම් කුරාහ වාහක අදිනුනේ මේ මේ අල්ලාහ් සුබ්හානහු තාලා වාජිබ කුරවවා මෙති කොම්මෙ මුස්ලිමෙක්ගේ මච්ච රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සලවා කියා එකම මීහකු මිගන්නනි සලවා කියා එහෙම වෙන ලෙමරිය කහි දාලවනි තිමාය ෆරදවි සලවා කිව්වම් බයකු හොදාගෙන් තිමා එකමුන් රෙකෙන් උළුමි යකීනුන් ගාමුස් අරතේ තිමාය ෆර්දවි සලවා කිව්වම් බයක හොදාගෙන් තිමා එකමුන් රෙකෙන් උළුමි යකීනුන් ගාමොස් අරතේ නම් වෙලම මෙදාලන ඒ තිමාය ෆර්දවි සලවා කොම්ම මීහක්ගේ මචන් අල්ලාහ් ෆර්දු කරා මෙත සලවා කියවා එකම කෝ රෙකෙන් මිඋලනි මීහකල්ලා ආරදිගම් මිකන සලවා කියවා දැන් ඒ නෑ කිය සලවාතේ කියවේ කියවා නිහෙන් එච්චීතයි කිය සලවාත කිමියේ එහෙන් වීම ඒයි බිදුවයෙන් හැම බිදුවයෙන් මිස්තකුන් හැම කුරීගේ දිවි රාජ්‍යයේ ෆෑසට් එක කුරමුගක් කමෙන් ඒයි මිහාරු දැන් ඒකන්තත් මෙහෙර දනි මිස්තකුන එඟුන වරක uemu den balam wiye kiyawagen tiba etto ekan e qurani konche kiyawagen tiba ilmu engeni allo neenge tibe dini ecche bonuma ki ei නරකයාගේ තම්මති වල රසූලුල්ලාහ හදීස් වල කරවනි මං කසබ අලයිය මුතඅම්මිදන් ෆල්යතබව මකඅදහු මිනන් නාර් තිමන් කලේ ගාන වච්ච දොගෙන් හදාෆිමියා වාහකේ ගස්තුක දොගෙන් හදාෆි එබහි දීනා බෙහෙ ගොතුන් නේගේ මස්සලේ බයන් කොෆිමියා ඒනගේ තම්මති නරකයාගේ ෆතුරාෂ අදි හදීස් වන්නේ මං කාල ෆිල් කුර්ආනි මා ලයිස බිහි ඉල්ම් ಫಲ್ಯತಬವ್ವ ಮಕಾದಹ ಮಿನನ್ನ ಗುರುವಾನ ಬೆಹಗತುಂ ಎನಂ ಇಲ್ಮೆನ್ನುವಾ ಕಮೆಗ್ಗ ಫತ್ವಾ ದೀಫಿಯ ಗುರುವಾನ ಬೆಹಗತುಂ ಕಿತಂ ಮೀಹುಂ ಎ ಹಮ ಫತ್ವಾ ಹಮ ದೀನುಗೆ ಎವ್ವೆಸ್ ದಲೀಲೆನ್ ಏನೈ ಕಿಬಾಗನೆ ಎ ಬುನಾನಿ ಹುದ್ದ ಎನ್ವಾನತಿ ನಮಾದು ಬಾತಿಲ್ ವಾನತಿ ಕಂ ಕೊಫಿಯ ಎವ್ವೆಸ್ ಕಹಲ ಹುಜ್ಜತಕ ದಲೀಲಕಾನು ಲ ಫತ್ವಾ ದನಿ ಮೆಹರ ಏಗೆ ಮಾನೆ ಕಿಯನ ನರಕಾಗೆ ತಮ್ಮತಿಯ ಫತುರನಿ ಬರನ್ನು ಬಾಕಮೆ ದೀನಾ ಬೆಹಗತುಂ ನೇಗೆ ಎಚ್ಚಕೆ ಬುನುಮಾ ಕಿಯೈ ಎಮ್ಮೆ ಬೊಡು ಫಾಫಾ ಎಮ್ಮೆ ಬೊಡು ಎಫಾಫಾ ಎಯಿ ದೀನಾ ಬೆಹಗತುಂ ನೇಗಿ ಹುರ ಎಚ್ಚೆಬ್ಬುನು ඒ අල්ලාහ් සුබ්හානහු තාලා එකම් හුද්දා දෙවවා ෆෝනේ කලංගෙ දින් කලං ගොන්නා දෙවි මිහුන්න දිනුක ෆත්වා දිනුක හුද්දා නු කියවා දෙමන් කුරීගහම හුද්දනු හුද්දා හරාන් හලාලු බයන් කුරමුන් එදියයි මි රාජ්‍යයක කුරීග දැන් මිහාර දෙන රාජ්‍යන් අල්හම්දුලිල්ලාහ අල්ලාහගේ රහමතා හේව ෆදලවන්ත වෙරිකමු එතත් තනකුන් මිස්තකුන් දින් හාසිල කෝගෙන් ආසි දින් කියවාගෙන් ආසි මිහාර දිහි රාජ්‍යයක ඔබ බෑ වරු කියවාගෙන් තිබි දිනුක ඉල්මු වෙරින් මිහාරු දිවෙන්නකන් උඳගුලෙන් වාන දිනුක මස්සලත ඔලොම් ෆිලවාක කුරී ගල ගොනවන් කුඩයිරෝ මිතාංගණෙන් ඉල්මු එරියක් අද ඒක කුරින් ගොතකවස් නැයි දැන් හැම කොම්මේ රහ කුහුරේ අමිල්ලෙන් ඉල්මෙරිය ෆහුන්න මිහන් මිහන් මිකේ දිවෙහි බහන් රෝන දුරු ඒක බෑවර මිහන් අබතිබේ බෑවර මිහන් එමිහන් හැම නේගි තිබේ දිනුක මස්සලතෙන් බයං කොද්දනි උදින්නේ ඒ වර බොඩු ෆාෆෙන් ඒ අල්ලාහ් සුබ්හානහු තාලා කිනෙක් ගියාවෙද්දෝ ජවාබ් දාවාන කිතම් මිහන් මග ෆරද්දා කර ගියාවෙද්දෝ අල්ලාහ් සවාල් කරවා කීක ජවාබු දෙන එතබ්බයකන් හෙරියනා මස්සල බයන් කොද්දින් එතබ්බයක මාගු ෆුරදිගෙන් ගොස්ස යෝති එෆහු සමානුග අලාමත අල්ලාහ් සුබ්හාන රසූලුල්ලාහ් සමා හදීස් ෆුරවනි ෆහු සමානුග ඉල්මු ෆුලිගෙන් දානේ ඒ ඉල්මු ෆුලිගෙන් දාවගතුක මිස්තකුන් එමීහුන්ගේ පොඩ තින් එවගතුක තිබි ජාහිලුන් එමීහුන්ගේ ෆත්වා දේ ඉල්මරින් ගතුක හදානේ එමීහුන් හුදු මගු ෆුරදි ෆයි තිබෙනදි මිස්ත එතබ්බයක මගු ෆුරද දානති فأضلوا وأضلوا فضلوا وأضلوا آه آه فهو سؤال हाँ ठीक है हाँ නායේ වකි කාස්ත නමාදෙන්නේ මගුරු මෙන්දුර නමාද අසුර නමාද දෙතරකණෙන් එව්වසාස නමාද ඒවගුතු කියන බේන නමාද කුර වෙන සුන්න මිසංග මිස් කිතන් අරයන බේන වරක සුන්නෙක් කුරම් මස්සලෙන්නේ ખાસ නමාදෙන්නේ ආ අසුර වන්දෙන් කුරන අසුර මෆහ අසුර නමාද කොෆ දෙන්න කුරන එව්වසුන්නෙන් නමාද සබබෙන්නෙන් නමාද මගුරු වන්දෙන් දැන් මගුරු ෆහු ඉෂාය ජෙහෙන්ද මෙසේනක් කුර වෙන නමාද වෙන බේනුම් වරක එව්වස් ખાસ නමාදෙන්නේ මගුරු ෆහු ඉෂාය ජෙහෙන්ද දැන් ඉෂා ෆහු ගති විතුරියා දමු නමාද আমা বাসব গরনিক কো মে আদা মুক আদা মুক হাম দাম ধর্ম নতমে সাফা আন সাফি কি হাদিস কি দয়ীফ হাদিস মাউযু হাদিস বাইকো হাদাহু হাদিস ইবা ইমাম সহাইব ইবনে বায বিদালwani হাদিস তা মাউযু ইবনে হাজম বিদালwani হাদিস তা মাউযু ইবনে তাইমিয়া বিদালwani হাদিস তা মাউযু তাসবিহনা মাদা বে දැන් ෂේහ් අල්බානි විදාලවනේ හුරිහා හදීසෙ ජමා කුරීමා කොම්මස්වරෙක්ගේ අසරෙද්දෙන් එබ හුරිකම ලෆා කුරවේ එහෙම උමුරුන් එෆහර කොල්ලුම කොමස්සර නැතේ ෂේහ් අල්බානි හැම එකන විදාලව ෆැනිය කොට ඒ වාහක ඔන්නාන කිතාබු සලාත කර තෆ්සීල් කො බයාන් කොෆා තස්බිහ නමාදා බෙහෙ කොට ලිබේන නෙටුම් හැම යකිනු වස් ලිබේන මීහස්තකම එබ ගෙන්ගුලේ බය මීහුන් එෆොයි වරක් ගින මීහුන් ගෙන්ගුලේ කම warab bodu foten ei fas kurang emihun edef edunima diifin eeti islam ke fiazun edefi foi dem vegen edunima diifin e foi ekai mihunas dini hama kompon e adi kopi dini kompon dem warab bodu foten ei mihunas eeti kiyeni warad duwahun eeti e foi hurihana maade waki wakin bayan ko fan sunnatun sabitu hurihana maade e fotugo tafsilu ko bayan